තේසු තේන සම්මසනං ආරබිතබ්බං තීති කෞරෝණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අනිකුත් අපේ උපාසක මහතුරුත් ඉදිරිපත් කරගෙන සතිපතා බ්‍රහස්පතින්ද පැවැත්වෙන ධර්මදේශනා වාරයක් අද අපි මේ ලබලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා අපි දිගටම කරගෙන යන ධර්මදේශනා මාලාවක අද මේ 20 වෙනි වාරයේ 20 වෙනි ධර්මදේශනාවයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ධර්මදේශනා මාලාවටම නැත්තම් 20ටම අපි ඉස්සරහින් තියාගත්තේ උදාන පාළියේ සඳහන් වෙන මේඝිය සූත්‍රයයි. ඒ මේඝිය සූත්‍රය යෝගාවචර පිරිසකට විශේෂම පැවිදි යෝගාවචරයෙකුට ඇතිවෙච්ච ප්‍රායෝගික ප්‍රශ්න මතින් සරුවච්චන් වහන්සේ විසින් දෙන ලද උපදේශ පන්තියකුයි සඳහන් වෙන්නේ. ඉතින් ඒ කෙටියෙන් කියනවා නම් ඒ සූත්‍ර සාරයේ වශයෙන් භාවනා කරගෙන ඉනකොට බොහෝ විට ඒ යෝගාවචරින්ට විවිධාකාර mati විවිධාකාර ආසාවල් විවිධාකාර දේවල් ඉස්මතු වෙනවා. ඒ ඉස්මතු වෙච්චාම මේ දැන් ඉන්න කාලේ පුංචි ගුරුවරු විතරක් නෙමෙයි සාරුවච්චන් වහන්සේටවත් වළකන්න බෑ. ඉතින් ඒ ඇත්තෝ ඒ තම තමන්ගේ අදහස් ක්‍රියාවත් කරනවා. ඒ ක්‍රියාවත් කරන්නේ ඇත්තට මේ හිතුවක්කාරකම නෙමෙයි ඒ භාවනා ජීවිතේ හැටි. ඉතින් එහෙම වෙනකොට ඒ ගුරුවරු දන්නා උපක්‍රම කරනවා. ඒ වගේම වළක්කලා මේ භාවනා ගැම්ම මේ භාවනා තල්ලුව කඩා ගන්න නැතුව යන්න. නමුත් ඉතින් ඒ කර්ම කර්මානුරූපව එක එකනාගේ චරිත ලක්ෂණ අනුවට එක එක දේවල් වෙනවා. ඉතින් මේගේ මේගේ ස්වාමීන් වහන්සේටත් වෙන්නේ සරුවච්චන් වහන්සේට වතපිළිවෙත කරන්න වීම භාවනාවට බාධාවක් කියලා හිතුණා. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ මතක් කරා මට පැත්තකටලා තනිකර භාවනා කරන්න ඕනයි කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ඉතින් හුඟව දෙනකොට වෙන දෙයක් මගේ පුද්ගලික අත්දැකීම හැටියට එක තැනක බොහෝ විට ඉන්නකොට වෙන දෙයක්. ආපු ගාම මේක හිතෙන්නේ නැහැ. ආපු ගාම ඉතින් බොහොම ගෞරවයෙන් සද්ධාවෙන් කෙරෙන. ටික කාලයක් ඉන්නකොට ඔය දැනට යන වැඩ පිළිවෙල ඒකාකාරී වෙනකොට ඉතින් විවිධ ක්‍රම හොයනවා. විවිධ මේ කල්පනා පහළ වෙලා ඉතින් තනියම කල්පනා කරනවා. කල්පනා කරලා ඉවරලා ඒක සම්පූර්ණ නැත්නම් ඉතින් භාවනා හරියන්නේ නැහැ. අවුලකටපත් වෙනවා. ඒක හරි ගියාම භාවනාවට අවුල එකපත් වෙනවා මොකක්වත් හරියන්නේ නැහැ. ඉතින් කොහොමවත් අවාසනාවන්ත දෙයක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේත් එහෙම වෙලා සරුවත් යනස තුන් සැරයක්ම පෙරත්ත කරලා මම යනවා යන්න කියලා දමල ගහලා යන්නේ. සරුවත් යනසේ මතක් කරනවා මට උපස්ථාන කවුරු හරි එනකන් ඉන්න කියලා. ඒතකන්වත් ඉන්න බෑ. ඔබ වහන්සේ බුදු වෙලා ඉන්නේ මගේ වැඩ කරා ගන්න තියෙනවා මට යන්න ඕන කියන වගේ කතාවක්. නමුත් ගියාට පස්සේ මොකද වෙන්නේ? කවදාකවත් නැති විදියට කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක මතුවෙලා සිවුරු ඇරලා යන තරමට සංවේග පහළ වෙනවා. දැන් මම මේ කල්යාණ මිත්‍ය ඇසුරින් ඈත් වුණා. දැන් මට මොකද කරන්න වෙන්නේ කියලා. ඉතින් ඒකේ හොඳම සිද්ධිය තමයි ආයසරය ਸਰවඥානන්ද ගාවට ඇවිල්ලා මතක් කරලා වැඳලා කියනවා. අවසරයි ස්වාමීන් වහන්සේ කවදාකවත් නැති මේ විතර්ක රාශියකින් මම බෙලුණා. ඒ කියන විවේකේ මට හම්බුනේ හිත තව තවත් අවුලටපත් උනායි කියලා. අන්න එතනදී ਸਰවඥාන්සේ උඹ ගියානම් ඵලයන් ආයෙත් පමයි ළඟට කියනවා වගේ එහෙම අකරුණාවන්තකමක් නැතුව සරුවචනාංශයේ ඒ ඉස්සරහට පහළ වෙන අපි වාගේ 5000ක් කල් පවතින පහළ වෙන විනය ජනතාව ගැන කල්පනා කරලා මේකේ ස්වාමීන් වහන්සේට මතක් කරනවා මේකිය අපරිපක්කාය චේතෝ විමුක්තිය පරිපක්කාය සංවත්තති මේ මූකුරවා ගන්න බැරි වෙච්ච මේ චේතෝ විමුක්තිය මූකුරවා ගැනීම සඳහා නම් මගේ සර්වඥතා ඥාණයට කරුණු පහක් වැටෙනවා අන්නේ කරුණු පහ ගැන අපි දෙන්න දෙන්නගේ වගේ කීමෙන් සලකා බලමු කියලා ඉතින් එතකොට මේකේ ස්වාමීන් වහන්සේ කීකරු වෙනවා. කීකරු වුණාට පස්සේ සරුවචනාංශේ ඒ කරුණු පහ මේ මේගේ සූත්‍රයේ සාරය වශයෙන් ධර්ම ඕජාව වශයෙන් සඳහන් කරනවා. ඒකෙන් පළවෙනියෙන් පෙන්වන්නේ කල්යාණ මිත්‍රස්සෝ මිත්‍රෝ හෝති කල්යාණ මිත්‍ර සම්පවංකෝ කියලා. ඒ පුද්ගලයා නිතරම කල්යාණ මිත්‍ර ඇසුරේ පවතින්න ඕනේ. මේ භාවනා වැඩෙන වෙලාවේ තවාණක් අවශ්‍ය වතුර හෙවන ඒ තෙතමනය තියෙන වගේ වැඩෙන්න තියෙනවා. ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය අවශ්‍යයි. දෙක සීලය ගැන තමයි වග වෙන්න ඕනේ. රට්ටු මොනවා කරත් ඒ තමන් ගත්ත සීලය රැකුනේ නැත්නම් ඉතින් අනිවාර්යයෙන්ම භාවනාවට බාධා වෙනවා. ඉතින් ඒක පසු කාලීන ආචාර්යවරු පෙන්ලා දීලා තිනවා වතපිලිවෙත තමයි මෙතන සීලික කියන්නේ. වත්තංන පරිපූර්ෙන්තෝ න සීලම් පරිපූර්ණති. ඒ නිසා ඉල්ල ගන්න ඕන ගුරුරකාන්ට ගිහිලා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේලා මේ 5000 කල් පවතින මේ ශාසනය දරාගෙන ඇවිල්ලා අපිට දීලා තියෙනවා. අපි ඔබ වහන්සේ වෙනුවෙන් ඔබ වහන්සේලා වෙනුවෙන් ස්ථාන වෙනුවෙන් වතක් වශයෙන් මොනවද කරන්න ඕනෑ කියලා ගුරුරුන්ගෙන් වතක් ඉල්ල ගන්න ඕන. ඊට පස්සේ ඒක දේව කාර්යයට රාජ කාර්යයට වැඩි කරන්න ඕන. ඒක තමයි අපි මෙතන සීලයක් වශයෙන් සඳහන් කරන මොකද මේ වගේ තැනකට අපි විශේෂයෙන්ම භාවනා මධ්‍යස්ථාන ප්‍රති සීල් රකින්නවා කියලා දෙයක් නැහැ. ඒක ඔක්කොම රැකිලා තියෙන. ඊට පස්සේ වතපිලිවත තියෙනවා. වතපිලිවත නෙවෙයි මූලගම්මේ අර්ථය අර්ථය නම් සීලයයි. නමුත් ඒක පිරෙන්නේ වතපිලිවතෙන්. තුන්වෙනියට කතා කරලා තියෙනවා මේ දස කතා වස්තු පිළිබඳව දක්ෂ වෙන්න ඕනේ. නොකල යුතු තිරස්චාන කතාවලින් වෙන් වෙන්න ඕන කියලා. මේක ඇත්තටම එහෙම නොකළ යුතු තිරස්චාන කතා පිළිබඳව අවධාරණයක් නැහැ. ඒ දස කතා වස්තු. ඒ දස කතා වස්තු සඳහන් කරලා තියෙන්නේ මේ මේ අර තම තමන්ගේ චිත්ත tattve පැහැදිලි වෙන විදිහට උනන්දු ඇති වෙන විදිහට ඒ අල්පිච්ච කතා, සන්තුට්ටි කතා, පවිවේක කතා අසංසග්ග කතා, සීල කතා, සමාධි කතා, ප්‍රඥා කතා, විමුක්ති කතා, විමුක්ති ඥාන දර්ශන කතා වශයෙන් ඒ දස කතා වස්තු වල මිස සාමාන්‍ය දේශපාලන කතා, සමාජික කතා, ආර්ථික කතා කරන්න නරකයි. ඒ වගේ දැනුමක් තියෙනවා. නමුත් ඒක ඒකාන්තයෙන්ම ආයසරයක් අපි අර නැති වෙච්ච නීවරණ වලට නීවරණ ඇදලා දානවා. පැහැදිලියට බොරදී ඇද දානවා වාගේ. අනාකූල ප්‍රවාහය ආකූල කරගත්තා වගේ බොහොම රසයි. Tamange පඬිතුකම් පන්නේ පුළුවන්කම් හපංකම් කියාපාම අනිත් එකනත් කටහරගෙන බලන ඉඳලා එයාගේ අපාකම් කියන්න බලනින්. ඉතින් දෙන්න දෙන්න පිට කසා ගන්න එකයි කියන්නේ භාවනා මධ්‍යස්ථානවල. ඒක වෙනුවට මේ දස කතා. ඊට පස්සේ හතර වෙනි සඳහන් කරනවා විරි ආරම්භ කතා නැත්නම් වීර්යවන්ත වෙන්න ඕනේ. මේ වැඩේ කවුරුත් මට කරලා දෙන්නේ නැහැ. කොයි වෙලාවෙ ලෙඩ වෙයිද දන්නේ නැහැ. කොයි වෙලාවට වයසට ඇයිද දන්නේ නැහැ. කොයි වෙලාවෙ ඥාති වේසන වස්තු වේසන සුනාමියයිද දන්නේ නැහැ. ඒසාව වහවහා කරගන්න ඕන කියලා අපෝපසුබස්නා වීරියක් තියෙනවා. අවසාන වශයෙන් ඒ උප්පත්තියම ගෙනව ප්‍රඥාවක් තියෙනවා. මෙන්න මේ කරුණ නැත්තම් දැනට මුහුකුරවා ගත්තේ නැති ඒ චේතෝ විමුක්තිය මුහුකුරවා ගන්නට අමාරුයි. මේක අමාරු. මේවා තිබුණත් අමාරුයි. ඉතින් අපි මේවා නැවත නැවත පෞරුගාමෙන් විස්තර කරමින් විස්තර වශයෙන් කතා කරන්නේ මේවට කරන ගෞරවයක් වශයෙන්. ඒ වගේම අපේ අපේ මේ වගේ අඩුපාඩුකම් තියෙන ඒවට බෞසුත ඥාන එකතු කර ගැනීමක් වශයෙන්. ඒ වගේම අර සීලය, වීර්ය වගේ දේවල් වඩා ගැනීමට ඒකාන්තයෙන් මේ බණ ඇහිීම ධර්ම සාකච්ඡා උදා වෙන නිසා. අපි මේ 20 වෙනි දේශනාව ළඟට එනකොට නතර වෙලා තියෙන මේ ප්‍රඥා කතාවේ. දස කතා වස්තු වල ප්‍රඥා කතාවේ. ඒ ප්‍රඥා කතාවත් බුද්ධ දේශනාවේ සඳහන් වෙන මේ ප්‍රඥා කතා කියන තනි වචනේ අරගෙන අපි ලොකු නිදහසට කාරණාවක් හොයාගත්තා. ඒකෙන් මේ සත්‍ය විසුද්ධිය සහ සෝලස විදර්ශනා ඥාන කියලා පසු කාලීනව දිනු කරගත්ත ඒ දැනුම සම්භාරය මේ පුරුකට රිංගවන. ඒ අනුව අපි ඒ විසුද්ධි වශයෙන් ශීල විසුද්ධි, ditthi විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි කියන විසුද්ධි මාර්ග පහු කරලා තියෙනවා දැන්. ඒ කාංකා විතරණ විසුද්ධි අවස්ථාවට එනකොට විසුද්ධි වශයෙන් මැද එහෙම නැත්නම් ඒ පරිවර්තනේ පරාවර්තන අවස්ථාවට එනකොට ඥාන කතා පැත්තෙන් බලනකොට නාම රූප පරිච්ඡේද ඥාන පච්චේ පරිග්ගා ඥාන ගෙවම් කරගෙන දැන් අපි ඉන්නේ සම්මතන ඥානෙ. මේ සම්මතන ඥානය නිකන් හරියට චෛත්‍යයක සලපතල මළුව පහු කරන වැලි මළුවට ගොඩ වෙලා වැලි මළුවේ ඉඳගෙන වන්දනා කරනවා වාගේ සෑහෙන ලොකු ඉඩක් මේකේ තියෙනවා. ඊට පල්ලෙහාත් මට්ටම් දෙක තුනකින් නැගලා තමයි ඔය වැලි මළුවට නගින්නේ. ඒ වැලි මළුව උඩ තමයි පේසාවල්ලු තියලා ඒ ධාතු ගර්භය ඒ වගේ දේවතා කොටුව ඊට පස්සේ කොත් කැරලි එන්නේ. ඉතින් ඒ වගේ මේක විශාල ඥානයක්. මේක මේ එක විදියට බලනකොට මේ සැක සංකා දුරු කිරීම සම්බන්ධයෙන් පුද්ගලයේගේ පෞද්ගලිකත්වයේ පුද්ගලයාගේ තියෙන ගති ලක්ෂණ වල සෑහෙන වෙනසක් අඹරවාගෙන ඉස්සරහට යන ඥානයක්. ඒ නිසා මේක සෑහෙන තීරණාත්මකයි කාරණා රාශියක් නිසා පරිවර්තන වෙන අවස්ථාවක්. ඒ වගේම මේක පිළිබඳව විනිශ්චය කරන්න ගියාම හැම කෙනාම පටලවා ගන්න ඥානයක්. සමහර මේක අදි탁සීරයටපත් කරලා මෙතෙන්ට එනකොටමත් රහත් වුණා චතුත් අධ්‍යානෙ ලැබුවා කියලා ඕනේ තරම් කියන්න කරුණු මෙතන තියෙනවා. ඒ වගේම කෙනෙකුට ඔළුව නරක් වෙච්ච කෙනෙකුට පිස්සු වැටෙන්න හරි හොඳටම ඉඩ තියෙනවා. මෙතන තීරණය කරලා තමයි ඉස්සරහට අරින්නේ සැක සංකා දුරු කරන තැන. ඉතින් ඒක නිසා මෙතෙන්ට එනකන්වත් අඩු ගානේ ගුරුමාචාර්යවරු කියනවා ගුරු ඇසුරක් තියෙන්න ඕන කියලා. මින් පස්සේ නම් මේ සැක සංකා දුරු කර ගැනීම පිළිබඳව එක සැරේකින් නෙවෙයි කීප වතාවක් ඒක පිළිබඳව Tamanට අත්දැකීමක් ආවට පස්සේ නම් වෙන කරන දෙයක් නැත්නම් පුද්ගලිකව භාවනා කරලා කමක් නැහැ කියනවා. තනියම භාවනා කරන්න යාට යම් ප්‍රමාණයක මේ වාහනයක් තනිකර පාර ගෙනියන්න පුළුවන් මට්ටමක් තියෙන. එතකන් හුඟාක් වෙලාවට කියනවා ගුරු ඇසුර අවශ්‍යයි කියලා. ඉතින් මේවා වචන ඇහෙනවානේ මේ කියන වචන හැම කෙනෙක් තැනට අහනකොට හුඟ දෙනෙක් සැක කරනවා මේ වගේ නිස්සාරණවන වගේ පැවිදි වෙලා ගුරුරෙක් අතටම කෙරුව නැත්නම් අපිට භාවනා කරන්න බෑ කියන. ඉතින් ඒක ප්‍රශ්න වශයෙන් අහනවා. ඉතින් එහෙමනම් ඉතින් අපි ගිහිව ඉඳගෙන කරන්න බැරිද? මේ ඒක නොකල හැක්කක්ද අභෞවිය දෙයක්ද කියලා. එහෙම මේකුත් නැහැ. ඒ මොකද මේ ඥාණය පිළිබඳව අද සෑහෙන තොරතුරු වාර්තාගත වෙලා තියෙනවා. ඒක සම්මත වෙලක් තියෙනවා. ඒ තොරතුරු පිළිබඳව ගුරුවරුන් අතර වාද නැති කොටස් තියෙනවා. වාද සහිත කොටස් තියෙනවා. මේව ඔක්කොම අපි ඉගෙන ගන්න ඕනේ බෞසුත ඥාණය සඳහා. නමුත් ඒ ඔක්කොම අත්‍යවශ්‍ය නැහැ. එහෙම නැත්නම් මේ ගුරුවරයෙක් අතර ඉඳීම අත්‍යවශ්‍යයි කියලා දෙයක් නැහැ. යම් කිසි කෙනෙකුට මේ පොතපතේ තියෙන දැනුම අනිත්‍ය සංඥාවෙන් අනත්ත් සංඥාවෙන් දුක්ඛ සංඥාවෙන් කරනවා නම් තේරුම් ගන්න පුළුවන් ඕනි තරම් ගුරුවරයෙක් නැතුව කොටෙන්න පුළුවන්. ඇත්තටම අද ගොඩාක් මේ ප්‍රසිද්ධ වශයෙන් වැඩ කරන හුඟ දෙනේ තනියම කොට වෙච්ච කට්ටිය. එනිසා යැත්තු ගොඩාක් තැන් තැන් වල ගිහිල්ලා හැප්පිලා තුවාල කරගෙන නමුත් අතහරින්න නැතුව වීරකින් කරපු නිසා සෑහෙන බහුසුතන ඥානයක් අරගෙන තියෙනවා. ඒක හැබැයි අර දුක්ඛ ප්‍රතිපදාට වැටේ. හැම මේ පාරකම ගිහිලා තමයි නිවැරදි පාර හොයාගන්නේ. නමුත් ඒ පුද්ගලට පාර වරද්දන්න ආය කාටවත් බෑ. ඒ මොකද හැම වරද්දක්ම කරලා තියෙනවා. ඒ වගේ මේක ධර්මයේ වෙනුවෙන් කරපු නිසා ඒ පුද්ගලයා ඒක ලැජ්ජාවට ගන්නෙත් නැහැ. ගුරුවරයෙක් හිටියොත් ලේසි පාරේ යන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුට කියලා දීමේදී සෑහෙන දුෂ්කරතාත් එන්න ඉඩ තියෙනවා. ඒ නිසා ගුරුවරයෙක් යටතේ රහත් උනත් සෑහෙන කාලයක් පොත්පත් ඉගෙන ගන්න ඕනේ. මේ ධර්ම ගෞරවයෙන් යුක්තව තමන්ගේ රුචිය මනාපේ පැත්තක තියලා කළ යුතු දේවල් වශයෙන්. එතනටත් ඒ බහුසුත භාවයටත් මේ සම්මසර ඥානය හරි වටිනවා. මොකද මේක තීන්දුව කරගන්න බැරි තත්වයක්. නමුත් ජීවිතේ පරිවර්තනයක් සිදු වෙන තැන. ඉතින් අපි පසුගිය වාර දෙකේදීම මේ ඥානය පිළිබඳව කතා කරනකොට සෑහෙන තොරතුරුකයක් ඉදිරියට ගත්තා. අතීතනාගත පච්චුප්පන්නානන් ධර්මාන සංකිපිත්වා වවත්තානේ පඤ්ඤා සම්මසනේ ඥානං කියලයි සරුවචන මේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ උකට මාතෘකා තියලා තියෙන්නේ. අපි ඉගෙන ගන්න භාවනා කරන වෙලාවේදී අනිවාර්යයෙන්ම විපස්සනාට බහිනකොට භාවනාවට බහිනකොට අපි යෝගාවචරයට සතිය කියනා වූ අප්‍රමාදය කියනා වූ මේ ධර්මයේ කියලා දෙනකොට හැකිතාක් හිත වර්තමානයේ පවත්තන්නේ කියලා ඒක තමයි යෝගාවචරයේ දක්ෂකම කියලා ඒක තමයි යෝගාවචරයේ පරමාර්ථය විය යුත්තේ කියලා ලොකු අවධානයකට ලක් කරනවා නමුත් මේ ඥානෙට එනකොට අතීත අනාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිපිත්වවත්ථානේ පඤ්ඤා කියලා ඒ අර වර්තමානයේම තිබ්බ හිත වවත්ථානයකට යනවා. සලකා බැලීමකට යනවා. අන්වේ ඥාන වලට යනවා. තර්ක ඥාන වලට යනවා. දැන් මෙහෙමනම් අතීතයේ කොහොම වෙන්නේ ඇද්ද? මේක මෙහෙමනම් දැන් අනාගතයට මොනව වෙයිද? ආදි වශයෙන් අර වර්තමානයේ තියෙනා වූ ප්‍රත්‍යක්ෂ ඥානය අස්පනා පිට ඥානය ඒ ගලපා බලන්නා වූ සම්මසණය කරන්නා වූ වවත්ථානය කරන්නා වූ தත්යකට වැටෙනවා. ඒක හරියට කියනවා නම් මේ කිරිදරුවෙක් ඉපදිලා ඒකාහරා දාගෙන කණ්ඩ බොණ්ඩ දීලා තන වඩා ගත්තාම ඌ එහා පැත්තේ මෙහා පැත්තේ පෙරළුණත් තොටිල්ලෙන් එහාට ඇවිල්ලක් නැහැ. ඒ තිබ්බ කොට්ටේ තමයි. තිබ්බ පැදුරේ තමයි. නමුත් ටික කාලයක් ගියාට පස්සේ ඕක hina වෙලා කැකිරි hina බාලා ඔන්න ඔලු කන්ද උස්සනවා. ඉඳගෙන ඉඳ ගන්න පටන් ගත්තට පස්සේ ඕන්න වැටෙන්න තියෙන අවස්ථාවක් එනවා. දැන් හරහ වැටලා එනකොට වැටෙන අවස්ථාවක් නැහැ. වැටිලානේ ඉන්නේ. ඊට පස්සේ ඔක නැගිටිනකොට හරිම සන්තෝසයි. නමුත් එදාට කන් ඇටෙත් බිම යන ගන්නවා, තුවාල කර ගන්නවා. ඊට පස්සේ ඇවිදින්න පටන් ගත්තට පස්සේ පැදුරක තියන්නම බෑ. ඉතින් එතකොට හුරතල වශයෙන් නම් හොඳයි තමයි දරුවත් හැදෙනවා තමයි. නමුත් අම්මට කෙස් ගහක්වත් පීර ගන්න වෙලාවක් හම් වෙන්නේ නැහැ. විශ්සන ගතියක් එනවා. මේ වගේ තමයි මේ ඥානේ ඉස්සල්ලාම අපේ හරහා වැටලා කිරදීලා පැත්ත වැටලා හදන එක අතපය විදිහාරගෙන නැගිටින වෙලාවක් මේ සම්මතන ඥාණයට යනකොට. ඊට පස්සේ ඒ දරුවා ගේ දත් වෙන නිසා කුරුමිනිය දැක්කත් හපනවා. ඉටිබන්දමක් දැක්කක් කනවා. ගිනි අඟුරක් දැක්කත් අල්ලනවා. මේ අඟුරු කෑල්ලක් දැක්කක් කනවා. මොනවද දැක්කක් කනවා තන කිරි දෙන්නේ කිව්වොත් තනෙත් හපනවා. ඒ තරමටම දත් උත්සාහ කරලා බලනවා, කය උත්සාහ කරලා බලනවා, අතපය උත්සාහ කරලා බලනවා, පණිනවා. නමුත් මේ ඉරිමල් ඇට කොයි වෙලාවෙ කැඩලයිද දන්නේ. ඉතින් හරීම මේ සැලකිල්ලෙන් තනිය වැඩි යුතු දානයක්. ඉතින් මේ දරුවා ඒ අම්මගේම දරුවා නම් අම්මා රකි. අම්මා පරාම්මා කෙනෙක් නම් ඒ දරුවට හරි අපලයි. ඒ දරුවට හරි ඒ දරුවගේ සෙල්ලක්කාරකම මේ අර අම්මට එච්චර හුරතලයකට පෙන්නේ ගහනවා, බනිනවා, මේ වැලක් කරගන්න දෙන්නේ කියලා. ඒ වගේ තමයි යෝගාවචරය මේ තමන්ගේම දෙයක් විදිහට තමන්මාගේම කුලකාන්තාවගේ දරුවෙක් වගේ රකින්නවනම් මේ <coughs> වෙලාවදී හොඳට ඇහැගහගෙන මේ අතපය දිගාරන වෙලාව කියලා සැලකිලිමත් වෙනවා. නමුත්තර පරාම්මගේ දරුවෙක් වගේ අතන දාලා මෙතන දාලා යන්න ගියොත් අනතුරුදායකයි. ඒ බේතක් දැක්කත් අත ගන්නවා. ගින්දර දැක්කත් අත ගන්නවා. ගිනි වතුර අඳරන්නේත් නැහැ, ඇල් වතුර අඳරන්නේත් නැහැ. අන්න ඒ වගේ අපේ හිත එක පරිවර්තන යුගයකටපත් වීම තමයි මේ සම්මතනේ සිදුවෙන්නේ. ඉතින් ඒක තුන් හතර ආකාරයකින් යෝගාවචර අත්දැකීමට එකතු කරන්න පුළුවන්. ඒක හරි විචිත්‍ර කතාවක් බණ කතාවල. ඒ වගේම ඥාණයටත්, ඒ වගේම විද්‍යාවටත්, ඒ වගේම එදිනදා ජීවිතයට සම්බන්ධ කිරීමේදී හොඳ ලස්සන පරිවර්තන වගයක් මෙතන වෙනවා. හැබැයි මේවා කිව්වට මේ බෞසුත වශයෙන් තේරුම් ගත්තට මේවා කරලා බලන්න ගිහිල්ලා භාවනාව පටලවා ගන්න යන්න එපා. මේවා වෙනවද කියලා බලන එක විතරයි කරන්න තියෙන්නේ. කරන්න තියෙන දෙයක් සම්මසනේ නෑ. සම්මසන ඥානය කියලා කියනක වෙන දෙයක් කියලා විතරක් පළවෙනිම හිතා ගන්නවා. මෙවුවා මම කරන්න ඕනේ මේක මම බලාපොරොත්තු වෙන්න ඕනේ කියලා ගියොත් අර ගිය ගමනත් අවුල් වෙනවා. ඒ නිසා සම්මසන ඥානයේදී මෙන්න මේ වගේ වෙනස්කම් දැනට වාර්තාගත වෙලා තියෙන පොත්පත්වල ඒ වගේම යෝගාචරය ඇසුරු කරනකොට ඒව සහතික වෙනවා ඒ වගේම භාවනා කරනකොට වැටෙනවා. ඒ මොකද අපි කියනවා සතිය පිහිට වීම සඳහා යෝගාචරයකට උපදෙස් දෙනකොට ආස්වාස ප්‍රස්වාසය අල්ලගන්න අහුවෙනවා නම් එහෙම නැත්නම් පිම්බීම හැකිලිම අහුවෙනවා නම් පිම්බීම හැකිලිම අල්ලගන්න තක්මන් කරනකොට වම දකුණු වශයෙන් කරන්න පුළුවන් නම් කරන්න කියලා මොනවා හෝ රූප ධර්මයක් සම්බන්ධ කරන කායනුපස්සනාවෙන් අපි සතියට අත්පොත් තියෙනවා අයන්න කියවනවා එහෙම කියනකොට ඒ යෝගාවචරයා ඒ ආරමුණේ හොඳට ගුරුසු අවස්ථාව නාස්පුඩු ප්‍රවාහන හුස්ම යන වේලාව පිට වෙන වේලාව කියන මේ ආස්වාසේ මැද කොටහ ප්‍රශ්වාසයේ මැද කොටහ තමයි ලාවට හරි අහුවෙන්නේ. හොඳට බලනිනකොට ඉන්නකොට තමයි මේ යෝගාවචරයාට ආශ්වාසයේ දිගේම යන ක්‍රියාවලිය පුරාවට හිත අල්ලා හිටින වෙලාවක් ප්‍රශ්වාසය මුලැමැදාග පුරාවට හිත අල්ලා හිටින වෙලාවක් ආවම ආදැම් ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙනස බල බලා හිටිය යෝගාවචරයට කියනවා ආශ්වාසයේ මුල සහ මැද අතර වෙනස බලන්න මැද සහ අග අතර වෙනස බලන්න කියලා සබ්බ කාය පරිසංවේදී අස සිස්සාමිති සික්කති කියලා ආස්වාස් ප්‍රස්වාස මුලුල්ලම බලන්න උපදෙස් දෙනවා. ඒ අර ආස්වාස් ප්‍රස්වාස දෙක ගලපවීමේ දක්ෂතාවයේ ඇතයි කියලා දෙන මේ දෙවෙනි අභ්‍යාසය. ඉතින් ඒක දුන්නට පස්සේ ආස්වාස් ප්‍රස්වාසයෙන් හිත පිට යන්නේ නැතුව එහිම හිත නිමග්න කරගෙන මූණට මූණ දාගෙන ආස්වාසයේ මේ මුල මේ මැද මේ අග ප්‍රස්වාසයේ මේ මුල මේ මැද මේ අග ආස්වාස ප්‍රස්වාස දෙක අතර මැද මෙන්න මෙතනයි කියලා ඔය ඔන්න ඔය ටික තේරුම් අරගෙන යනකොට හොඳට සමීප වෙලා අරමුණ දිහා බලාන ඉන්නකොට යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා එnde end end end අරමුණ සියුම් භාවයටත් එච්චර මේ සිත් ඇද ගන්න අසලු නැති ගතියකටත් එන්න පටන් ගන්නවා මෙන්න මේ විදිහට ගිහිල්ලා තව තවත් ලං වෙලා බලනකොට ආස්වාස අවස්ථාවෙත් කම්පන චංචල නම් වැටෙන්නේ ප්‍රස්වාස අවස්ථාවෙත් කම්පන චංචලමයි. අර මුලින්ම දකපු ආස්වාසයෙන් ප්‍රස්වාසයට ඇති වෙනස අඩු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම ආස්වාසයේ සිට ආස්වාසයට ප්‍රස්වාසයේ සිට ප්‍රස්වාසයට දක්වා තිබුණු වෙනස්කමුත් ගෙවි යන තැනට අවිලිවෙලා කොච්චර විස්තර සහිත බැලුවත් අරමුණ නැතුවා හා සමානවට දෙක හතර සම ලකුණු පේන්න පටන් ගන්නවා. ඉතින් එතකොට හිතා ගන්නවා දැන් ඉතින් මට වැරදිලා. සතිය නැති වෙලා එහෙම නැත්නම් මේ සමාධිය කැඩිලා කියලා එක්ක හයියෙන් හුස්ම ගන්න පටන් අර ගන්නවා. ඒ හුස්ම ප්‍රකට කර ගැනීම සඳහා. එහෙම නැත්නම් දැන් පාරියන්කෙන් නැගිටින්න ඕන ගුරුවරයා හම්බෙන්න ඕන දැන් ඊගාට මම මොකද්ද කරන්න ඕනේ කියලා ඔන්න ප්‍රශ්න වර්ණගනවා. එහෙම නැත්නම් අරමුණ නැතිකම නිසා නිින්දට වැටෙනවා. ඔන්න වගේ මොනවා හරි එකකින් මේක මග ආරව ගන්නට මායාවේ උපක්‍රම රාශියක් තියෙනවා. මේ එකක් දිහා බොහෝ වෙලා බලනකොට ඒක නිර්වර්ණ වෙන එක, දුර්වර්ණ වෙන එක, විවර්ණ වෙන එක ඒකේ ස්වභාවයක්. ඒක තමයි දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසේම සුදු වෙලා කියලා දෙවේලේ දකින්න දෙයි වර්ණවත් වෙන්නේ නැහැ. මෙන්න මේ වර්ණවත් නොවීමේ ලෝක ස්වභාවය මාරපාක්ෂික වුණොත් නින්දට වැටෙන ගතිය එහෙම නැත්නම් ඇත්ත කරලා බලන ගතිය හයියෙන් හුස්ම ගන්න ගතිය ප්‍රශ්න හිතන ගතිය හිතට සැක පහල කරන ගතිය එනවා. ඉතින් හිතින්දි සරුවචනාංශය මතක් කරනවා සම්මසන ඥාන අපේක්ෂා කරන ප්‍රගතිශීලී යෝගාවචරයක් නම් මේ ප්‍රනීත භාවයෙන් තිබුණු අරමුණ දැන් හීන භාවයටපත් වෙගෙන එනවා කියන එක දැනගෙන උනන්දු ආඩු නොකර ඒ කෙරෙහිම සම්මර්ෂණය කරන්න කියලා කියනවා. ඒකම බවත්ථාණය කරන්නයි කියලා කියනවා. ඉස්සල්ලා තිබුණු ආශාර ප්‍රසආස අතර වෙනස නැති වුණාට තාම මැරිලා නෑ නේ මං. මැරුණා නම් මේ හුස්ම නතර වෙන්නේ. එහෙම නැත්නම් චතුත්ත් ධානයට ගියොත් මට හුස්ම නතර වෙන්නේ. අම්මගේ දරු ගැබේ ඉන්නකොටනේ හුස්ම නතර වෙලා තියෙන්නේ. ආදි වශයෙන් කල්පනා කරලා මෙතන හුස්ම තියෙනවා නම් නොදැනීමයි තියෙන්නේ කියලා ඒක නෑ නොකිය ඇති සංඥාවෙන් හැකි සංඥාවෙන් බලන්න පුරුදු කරනකොට සම්මසන ඥාණයට කිට්ටු කරනවා. කිට්ටු කරනකොට අර ආස්වාස ප්‍රස්වාස කියන නන්දෙකට ගැළපෙන ඒ ලකුණු වෙනුවට දෙක තුලම පොදුවේ පවතින චලන ගති, කම්පන ගති විතරක් ඉතුරු වෙනවා. එතකොට අර ආස්වාසය කියන නම අල්ලන්නේ නැතුව යනවා. මෙනේ කිරීම පොලාපහින්න පටන් ගන්නවා. එතකොට මේ යෝගාවචරය දැනගන්න ඕනේ මේක මේ වැරදිල්ලක් පටලවිල්ලක් හෝ වෙන එකක් නෙවෙයි මේ ස්වභාවය. මේක තමයි සරුවචනස අපිට පෙන්වන්න හදාන්නේ. වෙන කොහේවත් හිත නොකිය මේක තියා ඉන්නකොට එnde ende ende තුනී වෙනවා. එතකොට ආස්වාසි කියලා මෙනෙහි කරන්නත් එපා මෙනෙහි නොකර ඉන්නත් එපා. එහෙනම් මොකද කරන්නේ? නිකන් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියනවා. ඉතින් ඒ කොතනදීද දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න ඕනෑ කියන එක යෝගාවචරයාගේ වගකීමක් නෙවෙයි ගුරුවරයා අල්ලලා දෙන්න ඕනේ. ඉතින් ගුරුවරයාකට ප්‍රශ්න කරනවා. උඹට මේ පෙනිපෙනී ඉඳලා නොපෙනී යන තැන අල්ලන්න පුළුවන්ද කියලා. ඉතින් මේක අහනකොටම යෝගාවචරයා උඩ පහළ යනවා කොහෙද මෙව අල්ලන්නේ කියලා. ඉස්ලාම කිව්වොත් පිම්බීම හැකිලිම අතර වෙනස ඇතිලිම් පිටීම අතර වෙනස පවා යෝගාවචරය අල්ලන්න පුරුදු කළා නැහැ. ගුරුවරයා කියපු නිසා ඇල්ලුවා. දැන් මේක අල්ලගත් එක නොදැනී යන තැන අල්ලන්න කිව්වහම ආන්දායව වල්පත ගත්තාසේ සටනකට පුරුදු කරනවා. මෙන්න මේක පුරුදු කෙරුවොත් විතරක් අල්ලාගත්තොත් විතරක් ඒ යෝගාවචරයට පුළුවන් අර පරණ පුරුදු සම්මතානුකූලව ආස්වාස් ප්‍රස්වාස් වශයෙන් මෙනෙහි කිරීම වෙනුවට දැනෙනවා දැනෙනවා මොනවද දැනෙන්නේ ආස්වාසයේ මුලැමැදාග සමාකාරව වැටෙන කම්පනේ චංචලය දැනෙනවා ප්‍රස්වාසයේත් මුලැමැදාග සමාකාරව වැටෙන කම්පන චංචල දැනෙනවා කියලා දැන් ඒ තුල පුරාවට පවතින එකම ලකුණක් තියෙනවා ස්පර්ශ ගතියක් පිරිමැදෙන ගතියක් කම්පන ගතියක් චංචල ගතියක් ඉන්නා ගතියක් තියෙනා ගතියක් තේරෙන පටන් ගන්නවා මෙව්වට කියනවා ස්වභාව ලක්ෂණ කියලා මේ වගේ නෑ ස්ත්‍රී ගති පුරුෂ ගති. මේ වගේ නෑ ප්‍රිය ගති අප්‍රිය ගති. මේ වගේ නෑ හොඳ ගති නරක ගති. ආනාපානය කරනකොට නම් ආස්වාද ප්‍රසආස කරනකොට නම් හොඳ ගති නරක ගති ගොරෝසු ගති සියුම් ගති තියෙනවා. නමුත් මේ මේක හිමීට ඇඟට නොදැනි ධාතු මනසිකාරට යනකොට ඒක ඇර නම් මනන් දෙන්න පුළුවන් ගතිය සම්මුතිය හැලෙන්න ගන්නවා. අන්න ඒක තමයි අපිට මේ ඉවසා දරා ගන්න බැරි දෙය. මොකද අපි මුළු ජීවිතේම අපි කොටනකාගෙන ඉන්නේ මේ බාහිර සම්මුතිය අනුව. මේ සම්මුතිය කඩන්න නම් එකක් දිහා බොහෝ වෙලා බලන්න ඉන්නකොට අරමුණට ලං වෙනකොට අරමුණ මතු පිට ලාවට පෙනිච්ච ඝණය වෙනුවට ලාවට නෙවෙයි ඒකට යන්න තියෙන වචනේ විනිවිද පේන ගතියකට එන්න පටන් ගන්නවා. විනිවිද පේන ගතියට එනකොට අර අරමුණේ පරණ නම ගැලපෙන්නේ නැහැ. භාව ලක්ෂණ ස්වභාව ලක්ෂණ විතරයි ඉතුරු වෙන්නේ. එනිදි මේක ධාතු මනස්කාරය කියලාත් කියනවා. ඒ සමහර විටක උණුසුම් සිසිල් ගති වාසේ, සමහරට කම්පන චංචල නිශ්චල ගති වාසේ, සමහරට සිමුඳු ගති ගොරෝසු ගති වාසේ, නැත්තම් නිකම් වැగిරෙන ගති පිටු කරන ගති වාසේ මේ හුස්ම රැල්ල පේන පටන් අරගන්නේ ආස්වාද ප්‍රස්වාස දෙක අතර වෙනස ගෙවම් කරමින්. එක දිගට පවතින ගතියක්. අන්න මෙතනදී තමයි මේ සම්මසනයට දොර ඇරෙන්නේ. මෙන්න මෙතනදී මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි තමයි වැගිරෙන ගතිය. ගති කියලා කියනවා. නැගරින ස්වභාවය නැත්තම් භාවය. එතකොට අර මගේ ආස්වාසියේ මගේ ප්‍රස්වාසයේ කියපක වෙනුවට කම්පන ගතියක්, චංචල ගතියක්, ස්වභාවයක්, භාවයක් බවට යනකොට යෝගාවචරය ක්‍රමයෙන් ධර්මයට හැරෙනවා. නැත්තම් මේ ආස්වාද ප්‍රසවාස දෙක ධර්මතාවක බවට සම්මසනය කරන්න පටන් අර ගන්නවා. ඉතින් අන්න එතනදී මෙනෙහි කරන ක්‍රමය සහ බලන දෘෂ්ටියේ ඇති වෙන මේ වෙනස යෝගාචරය સિદ્ધ කරගත්තොත් විතරයි පරියන්කේ සාර්ථකයි කියලා කියන්න පුළුවන්. එහෙම නැතු අපි මොනවා බලාපොරොත්තුව ගියත් ඉෂ්ට වුණත් නැති වුණත් තාම ඉන්නේ යෝගාචරය මේ සම්මුති සත්‍යයේ ඕක ඉතින් එච්චරම මාළුකු දෙයක් නෙවෙයි. මේ සම්මුති සත්‍යයේ ඉඳලා પરමාර්ථයට හැරෙනකොට මෙන්න මේ එලිපත්ත පණින තැන ආස්වාද ප්‍රසවාස දෙක ක්‍රමයෙන් නොදැනී ගිහිල්ලා නමුත් මේ දෙක වෙනුවට කම්පනයක් චංචලයක් පිරිමදින ගතියක් උණුසුමක් සිසිලසක් ආදී ස්වභාව ලක්ෂණ පේන්න පටන් අර ගන්නකොට ඒක පිළිබඳව කොල වෙන්නේ නැතුව ඒක පිළිබඳව හයියෙන් හුස්ම ගන්න කියලා මේ අවුල් කරගන්නේ නැතුව එහෙම නැතුව මහායනා වර්ධුනායි කියලා පරියන්කේ නැගිටින්නේ නැතුව මෙන්න මේ පත්තු කරගත්ත ගින්දර එහෙම දිගට ගෙනියන එක තමයි මේ බණ කියන එකෙන් වටිනාකම. මේ ධර්ම සාකච්ඡා කරන එක වටිනාකම. මේ කමඨාන් සුද්ධ කරන එක වටිනාකම. නමුත් ඒක ලොකුම ජයග්‍රහණයක්, ගුරුවරගේ ජයග්‍රහණයක්, යෝගාවචරගේ ජයග්‍රහණයක් මෙන්න මේ කට්ට පන්න ගන්න. පැන්නට පස්සේ යෝගාවචරයා මේ ස්වභාව ලක්ෂණ කියන්නේ මේකය සම්මුති ලක්ෂණ කියන්නේ මේකේ කියලා තේරුම් ගන්න මේ ඉස්සරහට නිවන අවබෝධ කරන්න පෙරහුරුවක් වාගේ. මේ ස්වභාව ලක්ෂණ වලට තව කියනවා පච්චත්ත ලක්ෂණ කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ කටයුත්තක් මිස කල්පනා කරලා ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ වෙලාවේ අස්පනා පිටම මේක දැකීමෙන් අද්දගිත එකක් මිසක් ආස්වාස ප්‍රස්වාස වගේ කළු ලෑල්ලක ඇඳලා පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේකට කියනවා අච්ඡන්ත ලක්ෂණය කියලා නැත්නම් අත්‍යන්ත ලක්ෂණ කියලාත් කියනවා. ඒ ඒ ලකුණ තව ලකුණුත් සමග කවදාකවත් පටලවෙන්නේ නැහැ. කවදාකවත් අපේ ඔළුව අවුල් වුණායි කියලා අපි කිව්වට ඒ ලකුණු අතර පටලවිලා නැහැ. අන්නේ අච්ඡන්ත ලක්ෂණ, පච්ඡත්ත ලක්ෂණ, ස්වභාව ලක්ෂණ, භාව ලක්ෂණ දකට යනකොට යෝගාවචරය ඉන්නේ මේ රූප ධර්ම පිළිබඳ සෑහෙන විශේෂඥ දැනුමක. හැබැයි මේකට කලාප සම්මර්ෂණය කියලා කියන්නේ තාමත් සංකීපීත්වවවත්තානේ පඤ්ඤා කියන රීති රීති වශයෙන් කැටි කැටි වශයෙන් බලනවා මිස තාම කුඩා අංශු වලට කඩා ගන්න තරම් යෝගාවචරයගේ ඒ ප්‍රඥා ධාරාව ආලෝකයේ සති ආලෝකයේ ප්‍රකට නැහැ. නමුත් මේකම මේ පහර දීමම දිගට කරගෙන කරගෙන යනකොට ඒ කලාප ඒ රීති ඒ කැටිති එnde end end end end සුනු සුනු සුනු සුනු බවට පත් වෙන්න පටන් ගන්නවා. ඒ සුනු සුනු බවට පත් වෙනකොට අර ඉස්සරලා අරමුණු නැති වුණා කියන සැකයට තවත් සැක එකතු කරනවා. මේ සතියද සුනුසුනු වෙලා යන්නේ සමාධියද සුනුසුනු වෙලා යන්නේ නේ නැත්නම් අරමුණද කියන එක මතක නැතිනවා. ඒ මොකද අරමුණ තිබ්බ තැනක් හෝ අරමුණේ තිබ්බ ලක්ෂණ නෑ දැන්. නමුත් යෝගාවචරය සතිය සමාධිය කියන නූල දිගේම ගමන් කරනවා නම් පටලවෙන්නේ. ඒ වෙනට යෝගාචරය ආනාපානය අල්ලන්න ගත්තොත් බිම්බි මැකිලිම අල්ලන්න ගත්තොත් ඒව ඔක්කොම Taman නොම ගන්න තැනකට යනවා. අරමුණු සේරම අපිට උදව් කරන්නේ මේ සම්මතන ඥාන දක්වා පමණයි. ඊට පස්සේ අරමුණු අපිව කරාරිනවා. කර ඇරියට එතෙක් වැඩිච්ච සතිය සමාධිය අඛණ්ඩව ඉදිරියට යනවද නැද්ද කියන එක තමයි ගුරුවරයා හොයලා බලන්නේ. ඒක යෝගාවචරයත් Tamanතර හොයන්න පටන් අර ගත්තොත් මොකක් පෙනුනත් මොකක් නොපෙනුනත් සතිය තියෙනවනම් සමාධිය තියෙනවනම් නැවතත් අර අරමුණට යන්න පුළුවන් ගතිය තියෙනවනම් එහෙනම් විශ්වාසයක් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට අර කාංකා විතරණයක් සිදු වෙනවා. සැක සංකා දුරු කරන ගතියක් එන්න පටන් ගන්නවා. නැත්තම් <clears throat> හැම වෙලාවෙදීම සැකයක් සංඛාවක් හිත යට කොස්ත ඉතුරු වෙනවා. ඉතින් එතකොට සැකෙන් තමයි භාවනා කරන්නේ. ඒකයි කියන්නේ තාම තනියම කරගෙන කොට එන්න පුළුවන් ශක්තියක් නැහැ. නමුත් මේක සුතමේ වශයෙන් දන්නවනම්, දැහැත් වෙලා යනවනම් ඒ යෝගාවචරයට පුළුවන් මෙතන දේවල් අරමුණු වෙනස් කරගෙන අරමුණු වල හැඩතල වෙනස් කරගෙන ආවට තාම මේ සතිය කැඩිල්ලක් වෙලා නැහැ. සමාධිය කැඩිල්ලක් වෙලා නැහැ. අපි බැලුවොත් නිකන් නාටක නාඩගමක එක එක නළුව තිරෙන් පිටිපස්සට ගෙනිලා ඒ ඒ චරිතයට අන්දලා වේදිකාට ඇවිල්ලා නටනකොට අර පිටිපස්සේ හිටපු මනුස්සයට වැඩිය වෙනස් ගතියක් තියෙනවා. ඉති මේ මනුස්සයට පිස්සු කියලා මේ හිතුවොත් එහෙම එහෙම නැත්නම් මේ මනුස්සයට මේ වෙන මොකද්ද පටලවිලා තියෙන කියලා හිතුවොත් එහෙම නාටකමක් කරන්න බලන්න වෙන්නේ නැහැ. ඒ වගේ මෙතන මේ පරිවර්තනයක් වෙස්පරලිල්ලක් හැම පරියංකයේදීම සිදු වෙනවා නම් මේක යෝගාවචරයට අනිත්‍ය සංඥාව ඇති කරගන්න ඇති කරගත්ත අනිත්‍ය සංඥාව ඉස්තිර කරගන්නට හැම පරියන්කේදීම යෝජනා ඉස්තිරත්වයක් ඇති යෝගාචරය අල්ලපු දේම අල්ලපු වශයෙන්ම නොසලී තියානිට භාවනා කරන කෙනෙක් නම් නිත්‍ය සංඥාවටයි පොහොර ඉතින් ඒක නැතුණයි කියලා අඬනවා. ඒක ගන්නෙ කොහොමද කියලා අහනවා. ඉතින් මේ වෙලාවේදී ඔය රූප ධර්මයන්ගේ සියුම් භාවයටපත් වෙලා දෙක අතර වෙනස නැතිවීම වෙනවා වගේම සමහර විතක තද බල ආලෝක පහළ වීම හොඳ කඳු මේ වෙල්යායවල් තනිතලා ස්ථාන පේන එක කන්දක් උඩට ගියා වගේ ස්පාසු වෙනවා වගේ යම් යම් පහසුකම් ටිකක් නිකන් සමතේ නන් ධානයකට සමවැදිච්ච ආනිසංශ වගේක් පේන්න පටන් ගන්නවා. ඉතින් යෝගාචරයට අර පැත්තෙන් අරමුණ එපා වෙන අතර අර ඇතිවෙන නාම ධර්ම ඒකත් හොල්මන පිණිස හිටිනවා. කරකොල තෑරියා විතර හිටිනවා. ඉතින් අනිත් දවසෙත් යෝගාචරය ඒකට දිව දික් කරගෙන තමයි වාඩි වෙන්නේ. අනේ මට ඊ ආලෝකයක් වෙනවා අද නෑනෝ. එතකොට යෝගාචරය ඉඳ ගන්නකොටම අරමුණ මෙනෙහි කරන එකවත් මතක නෑ. 1 2 3 මතක නෑ. අර ඉහලින් අල්ලන්න පටන් ගන්නවා. ඒක නිසා ඊගාව දවසේ යනකොටත් කොච්චර සම්මසන ඥාන පහළලා තිබුණත් ආයෙත් ආධුනිකෙක් වගේ ඉඳ ගන්නවා. අර මුල් මුල් සකස් කිරීම කරන්න ඕනේ. ඒ වෙලාවේදී ආස්වාද ප්‍රසවාස වෙන් කරලම බලන්න ඕනේ. බැලුවොත් ඒ බලන ශක්තිය නිසාම නොබෝ වේලාවකින් වෙන් කර ගන්න බැරි තරමට ගිහිල්ලා ඔන්න දැන් ඊයේ විනාඩි 20කින් 30කින් වෙච්ච එක අර විනාඩි 5න් 10ෙම අරමුණ සමරස වෙන්න පටන් ගත්තා නේද? ඒක හොඳයි නේද කියලා යෝගාවචරයගේ අර මේ ಪರಿචය, පඬිතකම, පඬිතකම කියන නරක වචන නෙවෙයි, දැනුවත්කම වැඩි වෙනවා. ඒ නිසා හැමදාම මේක වෙන්න ආරනකොට තමයි මේ අරමුණක් අලාන ඉන්නකොට අරමුණේ වෙස්පෙරලියක් ස්වභාව ලක්ෂණ වල තිබුණු මේ ස්වභාව ලක්ෂණ ක්‍රමයෙන් සන්තති ලක්ෂණයක් බවට දිගට ගලන ප්‍රවාහයක් බවට පත්වීමක් සිදු වෙනවා. ස්වභාව ලක්ෂණ වශයෙන් තීද්දි තෝරන්න පුළුවන්. මෙන්න පඨවි, මෙන්න ආපෝ, මෙන්න වායෝ, මෙන්න තේජෝ, මෙන්න නාම ධර්ම, මෙන්න ප්‍රිය, මෙන්න අප්‍රිය, මෙන්න අතීත අනාගත වශයෙන් පේනවා. මෙතන ප්‍රවාහය බවට පත් වෙන ඊට පස්සේ නිකන් වෙන වෙනම පළතුරු පෙළලා පස්සේ ෆෘට් සලාඩ් එක හැදුවා වගේ ඔක්කොම කලවමට යනවා. එහෙම නැත්නම් එළවලු වෙන වෙනම තියලා සලාදේ හැදුවා වගේ සම්මසන ඥාණයට යනකොට තෝරන්න බේරන්න බෑ සියල්ලම කලවම් වෙනවා. හැබැයි සතිය අඛණ්ඩභාවයේ ප්‍රකටයි සමාධියේ පවතින බව ප්‍රකටයි. නමුත් මේ සමාධියත් ඒ වෙලාවට පවතින්නේ චිත්ත ඒකග්ගතා සමාධි කියන කණමත්ත්‍ටි ටික සමාධි කියන සමිත සමා විපස්සනා සමාධියක් තියෙයි. ඉතින් අර සමත සමාධියට ලෝල භාවයක් තියෙන කෙනාටත් හිතනවා දැන් මෙතන සමාධියක් නැහැ කියලා. මොකද සමත සමාධිය තියෙන්නේ එකම අරමුණක සම්මුති අරමුණේ. දැන් විපස්සනා සමාධියට විතරයි සම්මුති හෝ අරමුණකින් ඇවිල්ලා පරමාර්ථයට හැරෙනකොටත් ඒ සමාධිය අඛණ්ඩව ගෙන යන්න පුළුවන්. ඒ විශිෂ්ට සමාධිය තමයි විපස්සනා සමාධිය කියන්නේ. ඉතින් ඒකට කියනවා කනමත්තක් ඨිතික සමාධිය කියලා. චිත්ත ඒකග්ගතා කියලා කියනවා. ක්ෂණික චිත්ත ඒකාග්‍රතාව කියලා. ක්ෂණික සමාධි කියලා කියනවා. ඒක කතා කරන්නේ ආරම්මනේ ඒකාකාරයෙන් නිරන්තරම් පවත්තමානෝ පටිපක්ඛේන අනබිබූතෝ චිත්තං අප්පිතෝ විය නිච්චලන්ට අපේති කියලා මේ ඇත්තරම අටුවාටිකා යුගයේදී මේකට පොහොර දාලා තියෙන ක්‍රමය. ඒ වෙලාවේදී ආරම්මනේ ඒකාකාරයෙන් නිරන්තරම් පවත්තමානෝ තමයි දීපු පිම්බීම හැකිලිම හෝ ආනාපානෙ හෝ නැත්නම් තමන් තෝරගත් එක ඒකාකාරවම පවත්වන්න ඕනේ. ආයෙ පිටපැන් වලට යන්න එන්න මොනවාක්වත් බෑ. සමතේ වටනා වගේ වඩන්න ඕනේ. නිරන්තරං ආස්වාද ප්‍රසවාස දෙක අතරත් අල්ලන්න. ආස්වාසේ මුලත් අල්ලන්න, මැදත් අල්ලන්න, අගත් අල්ලන්න. ප්‍රසවාසේ මුල, මැද, අග සේරම අල්ලගෙන නිරන්තර පවත්වාගෙන යනකොට ප්‍රතිපක්ෂ ධර්ම වලට එන්න බෑ. නිදිමතක් එන්න බෑ. රාගයක් උපදින්න බෑ. ද්වේෂයක් උපදින්න බෑ. සැකයක් උපදින්න බෑ. විචිකිච්ඡාවක් උපදින්න බෑ. නීවරණ ධර්ම අයින් වෙනවා. පටිපක්ඛේන අනබිබූතෝ. හිත නිකන් හරියට නිශ්චල වෙනවා වගේ ඇත්තට වෙන්නේ මොකද්ද? අරමුණ කම්පණ වෙන ගානටම හිත කම්පණ වෙන්න පටන් ගන්නවා. එතකොට දෙක නිශ්චල වුණා වගේ පේනවා. මෙවුවා ඉතින් මැජික් තමයි. භාවනා කරන හිතකට පේන්න පටන් ගන්නවා ලෝකෙ පෙන්වන මැජික් තමයි මේ. අපේ හිත කුසීත තාක්කල් අරමුණ තරම් වේගෙන් කරකෙන්නේ නැත්නම් අපිට අරමුණ හඹා යන්න බෑ. අපේ අරමුණ ඕනට වැඩිය දුවන්න පටන් අරගත්තොත් අරමුණ ඉක්මවලා ගියොත් කවදාකවත් අපිට අරමුණ අල්ලන්න බෑ. ඒ නිසා අරමුණ හා සමාන වේගයකින් දෙක සමාව යනකොට සමාන වේගයේ යන වාහන දෙකකින් එකිනෙකට බඩුව මාරු කරන්න පුළුවන් වගේ මෙතන ගනුදෙනුවක් වෙන්න පුළුවන්. අන්න ඒ ගනුදෙනුවට යාදෙන සමාධිය තමයි විපස්සනා සමාධිය කියලා කියන්නේ. ඒක සෙල්ලක්කාර සමාධියක් නිසා යෝගාවචරයට සමාධිය කැඩුනාදෝ කියලා හිතෙන් දිට තියෙනවා. මොකද සමත සමාධියයි මිනිස්සු වැඩි දිනෙක සමාධිය කියලා හිතාන ඉන්නේ. නමුත් මෙතන තියෙන සමාධිය සෙල්ලක්කාර සමාධියක්. ඒ සමාධියට විතරයි සම්මුතිය කැඩිලා හැලිලා ගියත් ගිනාපු සමාධිය බිම වට ගන්න නැතුව પરමාර්ථ වලටත් වළංගු සමාධියක් බවට පත් කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී මේ ගුරුවරතර සමතාවයේ තියෙන වගේ විෂම ලක්ෂණයක් මතු කරනවා. ගුරුවරතර විෂම ලක්ෂණයක් මතු කරනවා. ආචාර්ය මත අතර භාවනා ක්‍රම අතර විෂම ලක්ෂණ. ඒ මොකද්ද? සමහර ගුරුවරු අදහස් කරනවා මේ වෙලාවේදී ලෝකේ තියෙන සෑම ධර්මයක්ම සම්මර්ෂණය කළ යුතුයි. සබ්බේන සබ්බං කියලා. ඒක සරුවචන වචනයක් අරගන්නවා සබ්බම් භික්කවේ අභිඤ්ඤයයන් කියලා කතා කරලා තියෙනවා සරුවචනාවේ. මහණේ සියල්ලම විශිෂ්ට ඥාණයෙන් දත යුතුයි කිය. ඉතින් එතකොට ඒක දැනගන්න ගුරුවරු සමහර කියනවා මේ වෙලාවේදී නාම ධර්ම රූප ධර්ම ඇද ඇද ගහන්න ඕනේ කියලා. ඔක්කොම ලයිස්තු අරගෙන ලයිස්තු මෙනෙහි කළ යුතුයි කියලා මතයක් තියෙනවා. ඒක බොහෝ විට සමතේට බර ගුරුවරුන් අතර සිදුවෙන අර්ථකථනයක්. විපස්සනාට බර ගුරුවරු සඳහන් කළා තියෙනවා පදේශ සබ්බං කියලා මතුවෙන ටික විතරක් මෙනෙහි කරොත් ඇති කියලා. මේක තමයි මත දෙක. Tamanට මතුවෙන ටික මෙනෙහි කළොත් ඒ හොඳටම ඇති කියලා සඳහන් කළා තියෙනවා. සියල්ලම මෙනෙහි කළ යුතුයි කියලා theoretical maximum ඒ කියන්නේ මූල ධර්මානුකූල යටි කෙලවරටම ගිය අදහසක් තියෙනවා. ඔන්න ඔය දෙක අතර අද කාලේ ෂෑහෙන ගුරුරුන් අතර වාද පවතින හොඳ දෙයක්. මොකද අපිට තාම විනිශ්චයට එළඹෙන්න බෑ. නමුත් මගේ පෞද්ගලික මතය මෙතනදී ඉදිරිපත් වෙන දේ මෙනෙහි කරුවොත් හොඳටම ඇති. අනේ ඒකට සාක්ෂි පෙන්නන මේ මහසිසයඩෝ පෙන්නනවා ටීකා පාඩයක් යේමිච යේපිච සම්මස්සනූපගා තේසු තේන සම්මසනං ආරබිතබ්බා. යම් කති ප්‍රමාණයක් සම්මර්ෂණයට අනුගත වෙලා එනවනම් සම්මස්සනූපගා තේසු තේන සම්මසනං ආරබිතබ්බා. උඹට වැටහෙන්නේ මොකද්ද? එතනින් සම්මර්ෂණය පටන් අරගන්න. පච්චා අනුපහට්ටන්තේනපි උපට්ට ඥානේන උපට්ට පෙට්ටා සම්මත. පසුව අර මුල් මුල හොඳට අඩිය තහවුරු කරගත්තට පස්සේ සම්මසනේ කියන්නේ මේකයි. දැන් මට වැටහෙන්නේ රූප ධර්ම පමණයි නාම ධර්ම කියලා දෙකුත් තියෙනවා. මට රූප ධර්ම වල දැන වැටෙන්නේ වායෝ ධාතුව විතරයි. මේකේ ආපෝ තේජෝ පඨවි කියලා කොටස් තියෙනවා කියලා දන්නවනම් පස්සේ පුළුවන් අපට අර ස්ථාවර වෙලා කකුල් දෙක පිහිටව ගත්තට පස්සේ අර අඩුපාඩු කොටස් පස්සේ කරගන්න. ඒ නිසා පටන් ගන්නකොටම සියල්ල සියල්ලෙන් පටන් අරගන්න ගියොත් ලොකු සැකයක් Taman කරේ මතුවෙන්න ඉඩ තියෙනවා කියන එකයි මගේ බෞද්ධික අදහස. ඒක අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ විශේෂම සත්‍ය විශේෂා විදර්ශනා ඥාන පොතේ විස්තර කරලා දීලා තියෙනවා. මේ වෙලාවේදී සියල්ල සම්මර්ෂණය කරන්න යන්න එපා. ගියොත් හිත චින්තාමේ පැත්තට වැටෙන ඉඩ තියෙනවා. වැටලා සතිය නැති වෙලා යෝගාවචරය ඉන්නේ කල්පනාවකද ප්‍රත්‍යක්ෂද කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒක අද ලෝකේ භාවනා බහලා එළියට ගියාම ඔක්කොමලා සුතමේ වශයෙන් සුත බුද්ධ වෙලා ඉන්නේ. පුදුමාකාර ප්‍රශ්න අහන්නේ ඉදිරියට ගියාම මම මෙන්න මේ ටික කරගත්තා ඊටු ටික කරගන්නේ කොහොමද මම ඉන්නේ මෙන්න මේ ඥානේ ඉතින් මට hina යනවා පිටිපස්සේ ඉඳලා මේ හාදින්ට මොකද මේ වෙලා තියෙන්නේ වලිගේ උඩ ඉඳගෙන රිදෙනවා රිදෙනවා කියලා කෑ ගහනවා ඉතින් නැගිටලා වලිගේ ගසා දාලා ආය වාඩි වුණාම වලිගේ අයින් කරලා එතකොට හරියනවා ඔගේ නමුත් අහන්නේ කිව්වට අහන්නේ මේ ප්‍රකට දෙයින් පටන් අරගෙන තමයි විපස්සනා කරන්න කිව්වහම ගණන් ගන්න. ඒ නිසා ඒ අටුවාව නිකන් සටන් පාඩයක් ඉදිරිපත් කරනවා. යථාපාකටං විපස්සනා බිනිවේෂෝ. යමක් ප්‍රකටද එතනින් විපස්සනාව පටන් ගනින් කියලා. මම හරීම කැමති මේ වචනෙට. පැමිණි දුක් පැණි රහයි කියලා තමන් කරා පැමිණිච්ච ටික විපස්සනා කරන්න දන්නවනම් ඒ මොනසක් කවදාකවත් ඉතුරු ටික විපස්සනා නොකර අරින්නේ නැහැ. නමුත් පටන් ගන්නකොටම ඔක්කොම අල්ල ගන්න ඕනේ කියලා දොඩංගොඩ බදාගත්තා වගේ බදාගත්තොත් එක gediyaක්වත් අහුවෙන්නේ නැහැ. එක එක gediy ගන්න පටන් ගත්තොත් අතට අහුවෙනවා. ඒක නිසා ওই ධර්ම හුඟක් දන්න කෙනා ඔතනදී අතිබණ්ඩිතකම් කරන්න ඕන උතර තමයි. හැබැයි ඒකට විහිළු කරුවට කමක් නැහැ. ඉතින් අපි බේරෙන්නනේ හදන්නේ කාටවත් අපි දොස් කියන්න හදනව නෙවෙයි. දැනුම තිබුණට වැලයන් හැටියට මැස ගහගෙන වැඩේ කරනවනම් කිසි ප්‍රශ්නයක් වෙන්නේ අපේ කර්මානුරූපව ධර්මානුගතව අපිට එන්න ඕනේ අරමුණ එයි. ඒක හොඳට බලන්න. විසිතු කරලා බලන්න, පිරිසුදු බලන්න, විසඳලා බලන්න. ආයෙතකොට නොපෙන්න හරිය පෙනේ. ඉතින් ඒක හේමම ඒ ටීකා පාඩේ සඳහන් වෙන්නේ යේපිච සම්මස්සනූපකා. යමක් සම්මර්ථණයට ගැළපෙන්නේද තේසුත එන සම්මසනං අසවිතප්ප. තේසුයේ යස්ස පාකටා හොಂತಿ සුකේන පරිච්ඡා පරිග්‍රහං ගච්ඡanti තේසුතේන සම්මසනං ආරවිසම්පා. ඒ පුද්ගලයාට යමක් ප්‍රකට වෙයිද? සුවසේ පරිග්‍රහ කරන්න පුළුවන් වෙයිද? අන්න එතනින් පරිග්‍රහය පටන් ගන්න කියන්නේ. පටන් ගන්න ඇතුළට ගියාට පස්සේ අවුල ගත්තට පස්සේ ඕන දෙයක් කරත හැකියි. පටන් ගන්නකොටම මේකත් නැති වුණා, අරක නැති වුණා, මේක නැති වුණා කියලා ලයිස්තු කටපාඩම් කරන්න ගියොත් කවදාකවත් වැඩි වෙන්නේ අර නොකරන වෙදකමට කොඳුරු තෙල් කාලා 7යි 7යි ඉල්ලනවා. පටන් ගත තැන යනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක විශේෂම ස්වර්ණමය ආප්තෝපදේශයක් වෙන්නේ කාර්යබහුල ජීවිත ගත කරන නැත්තන්. ඔබන භාවනා කරන පැත්තටලා භාවනා කරන හාමුදුරුවෝ නම් ওই කොයි දෙක කෙරුවා ප්‍රශ්නයක් නැහැ. එච්චර දෙයක් නැහැ. නමුත් වගකීම් සහිතව බාහිර දුර කටයුතු කරන ගමන් කාර්යබහුල ගත කරන කෙනා ඉදිරිපත් වෙච්ච දේ යථාපාකටං ප්‍රකට වෙච්ච දේ විපස්සනා කරන තැනට යන්න පටන් අරගත්තොත් වැඩකදී ප්‍රමුඛතාවය තෝරන්නේ කොහොමද කියන එක හොඳට තේරෙනවා. ඕක තමයි ලෝකේ දෙන ප්‍රලවෙනිම මැනේජ්මන්ට් ටෙක්නික් එක. පරිපාලනේ දැනගන්න ඕනේ මම කුමක්ද කළ යුත්තේ කියලා. Taman ආයතනයේ මොන නිලයේද දරන්නේ? ඒ නිලයේදී මං කළ යුත්තේ මොකද්ද කියලා දැනගෙන ඒ දේ කරනවා නම් බල්ලගේ වැඩේ බූරුව කරන්න යන්නෙත් නෑ. ලොක්කොම මේ වැඩ කෙරුවේ නෑ කියලා අපි ව්‍යාපාර කරන්න යන්නෙත් නෑ. පොඩි කට්ටිය හැම කෙරුවේ නෑ කියලා දඬුවම් කරන්න යන්නෙත් නෑ. Tamanගේ වැඩ කොටස කරනකොට ඒ අවශ්‍ය ටැග් ලැබෙයි. අපේ වෙලා තියෙන්නේ අර බල්ලගේ වැඩේ බූරුව බාර අරගෙන ලොක්ක කරන්න දේවල් අපි හොයනවා. ඊගාට පොඩි උන් කෙරුවේ නැහැ කියලා ඒ කටේ නඩු කී කිය ඉනකොට අපිට වැඩක් කරගන්න වෙලාවක් නැහැ යථාපාකටම් විපස්සනා බිනෝයසෝ කියලා කියන්නේ පැමිණි දුක් පැනිරහයි කියලා තමන් කරා පැමිණෙන දෙයක් තියෙනවානේ ඒකට 100 100ක් ගෙදලා කතා කරනවා ඒතර කෙනෙක් අහන්න පුළුවන් ඇයි අර ඔයාලා හොයලා බලලා කරන්නේ නැද්ද හොයලා බලලා කරලා තියා මේකවත් කරගන්න බැරුව ඉන්නේ මේ ඉදිරිපත් වෙන ටිකවත් කරගන්න බෑ ඒකත් වෙනකොට හොයලා බලලා කරන්න පටන් අරගත්තොත් අල්ලපු ගෙදර මිනිස්සු තමයි අපිට එජෙන්ඩා එක හදන්න වෙන්නේ අපිට අපේ වැඩසටහන හදන්න වෙන්නේ අනිත් එක අපි රිමෝට් කන්ට්‍රෝල් එකට වැටෙන්නේ Taman ඉදිරිපත් වෙච්ච දේ කරනවා නම් ඒකේ වග වෙන්න පුළුවන්. ඒ වගේම මම මොන જાති චරිතයක්ද? මම කරබන ඉන්නකොට මා කරා පැමිණෙන මොන වගේ දුක්ද? මොන වගේ අභියෝගද? මොන වගේ ප්‍රශ්නද කියලා බැලුවාම හැඟීමක් ගන්න පුළුවන්. අපි පෙර ආත්මවල කොයි විදියෙ කැත වැඩ හොඳ වැඩ කරලා තියෙනවද? ඇයි මෙව්වා අපි කාර එන්නේ කියලා ඒක මේ පේන බලන්න ඕනේ නැහැ. අභිඥා තියෙන කෙනෙක් ළඟට ගිහිල්ලා අහන්න ඕනේ නැහැ. මේ අපි කරපු දේවල් අපි කරා එනවා. එන එන දේට අපි සම්මර්ෂණය කරනවා. එතකොට අර කැලේ මැද තියෙන උණ ගහක් වගේ කොච්චර හුලං හැමුවත් ඒ පැත්තට නැමුණොත් ඒ පැත්තට මේ පැත්තට හැමනකොට මේ පැත්තට කවදාවත් වැටෙන්නේ අනික් ගහ කොන එක කුලඟ වැච්චාම වැටෙනවා ඒ මොකද ඒක හරහා හිට ගන්නවා ඒ නිසා යෝගාවචරය උණ ගහක් වගේ වෙන්න ඕනේ කිරි වදින ගොයන් කරලක් වගේ වෙන්න ඕනේ බොහොම නියතමානී වෙන්න තමන් කරා බැමිණෙන්නේ මොකද්දෝ පණිවිඩයකටයි මොකද්දෝ මේකේ තියෙන කමටහන ඒක බාර ගන්න ඒක බාර ගන්න නැති මිනිස්සයා කවදාකවත් සතුටු කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි බුදුන්ව සතුටු කරන්න බෑ. ඒක තමයි මේ මේගේ හැමතෝ දාලා ගහලා ගියේ. මේ බුදුහාමරන්ට වතපිළිවෙත කරන එක කරන්න බෑ. ඒක කෙරුවොත් මගේ භාවනාව කැඩෙනවායි කියන්නේ. ඉතින් බුදුහාමරෝ දන්නවට වැඩිය මෙයා දන්න. කියලා නරකට හරි ගමන්නේ හොඳට මිනිහා ආපහු ආපු එක අපිටත් බන කියන්න මාතෘකාවක්වත් හම්බුණා. මුළු සාසනෙම ඔච්චරයි තියෙන්නේ. මේ සම්මතර ඥානයේදී අපි කැමැති නැත්නම් අපේ රුචි අරුචිකම් පාවා දෙන්න බුදුහාමුදුරුව පැත්තකට වෙනවා. බුදුහාමුදුරන්ගේ පුරුෂ ධම්ම සාර්ථී ගුණේ වැඩ කරන්නේ මෙන්න මෙතනයි. ඒ සඳහා අපි සම්පූර්ණ ධර්ම වෙනුවෙන් කැප වෙන්න ඕනේ. කවදාකවත් වාදයට යන්න එපා. මොනවද කෙරෙන්න ඕනේ? බැරි නම් කරන දෙයක් නැහැ. කරන එකයි තියෙන්නේ. බැලුවොත් බැරි දෙයක් නැහැ. මෙතනින් තමයි ඒ නිසා අපි කාඩ් කුට්ටමක් අරගෙන අනල බෙදුවා වගේ සම්පූර්ණ අපේ පරිවර්තනයක් අපේ පෞරුෂත්වයේ පරිවර්තනයක් බුලුවන්ද බැරිද කියන එක Tamanටත් ගුරුවරයාට තේරෙන තැන. සමහරු හරීම අකමැති ඒ වෙනස් කරන්න වෙනවට. ඒ කට්ටිය කැමති අර ගිනාවු තාලෙටම අපි කියන ගිහි ගති කියලා එවුවා. ඒ ගති දිගේම මේක ගෙනියන්න කැමති. ඒ චේතවල ගුරුවරු කරන්නේම උස්ස උසකලේ ගන්න. උස්ස උසකලේ ගන්නව පුළුවන් නම් හැදියම් බැරියන් හැදියම්. එහෙම නැත්තම් යන්න බෑ. මෙතන ධර්ම ගෞරවය හොඳට පේන තැන ඒකයි මම කිව්වේ හොඳ පරිවර්තනයක්. කොහොමද කියන්නේ? ස්වභාව ලක්ෂණ තැන ඉඳලා අර සංතති ලක්ෂණයට හිත පෙරෙනවා. පෙරලිලා මෙතනින් එහාට ගියාට පස්සේ යෝගාචරයට වෙන්නේ රූප ධර්ම කොයි දේ බැලුවත් එක දිගට ගලන ප්‍රවාහයක්. චෛසික ධර්ම නාම ධර්ම බැලුවත් එක දිගට ගන්න ප්‍රවාහයක් මේකේ තේරිලි බේරිලි කරන එක නෙමෙයි අපිට තියෙන්නේ මේක සම්තතියක් බව. එක දිගට අඛණ්ඩව කරගෙන යන ධාරාවක අපි තනකින් අතර කරලා විනිශ්චය කරන්න යන නරකයි. නාටකම තව ඉවර නැහැ. රාත්‍රිය එක හීනකින් ඉවර වෙන්නේ නැහැ. රාත්‍රී කියන්නේ හීන රාශියක්. හැම හීනෙටම නැගිටලා නැගිටලා හීන විවිසට කරගෙන ඉඳ ගියොත් නිින්දක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ওই හීන ටිකට යන්න අරන එකයි තියෙන්නේ. එතකොට තමයි අපිට සැක සංකා දුරු කිරීම නම් වූ මේ දේවල් වලට අවුල් කරන්න යන්න එපා. නිදාගෙනකොටි අවසන්ඩ යන්න එපා. ඔහොම යන්න අරගියාම බරපතල හොඳ දේවලුත් බරපතල නරක දේවලුත් කකුල් දෙක අතර රිංගල යන්න පටන් ගන්නවා. ඉතින් ඒකට යෝගාවචරය ලොකු උපේක්ෂාවක් ඇති කරගන්නවා දිනුවත් කමන්නේ. පෙරදුනත් කමන්නේ අවදි භාවය යොණ කරන්නේ. නාම ධර්ම වෙන්න පුළුවන්, රූප ධර්ම වෙන්න පුළුවන්, ජය වෙන්න පුළුවන්, පරාජය වෙන්න පුළුවන්, ඒ හරි ගියා වෙන්න පුළුවන්, වර්ධනය කොයි දෙයකටත් සම්මසනේ පමණයි. පවත්තානේ පමණයි. අන්න එදාට යෝගාවචරයට මේ රූප ධර්ම අතරමැද තියෙන අවකාශ ධාතුව කදාකත් අහුවෙන්නේ නැති දෙයක්. ඒ වගේ දේවල් වලට යන්න විවේකයක් හම්බ වෙනවා. මොකද හොඳ දැක්කත් එකයි නරක දැක්කත් එකයි මැද දැක්කත් එකයි. ඒකෙම වේදනාවේ සුඛ දුක්ඛ වේදනාවේ මැද තියෙන අදුක්කම සුඛ කියලා වේදනාවක් කවදාකවත් අපිට අහුවෙලා නැහැ. වැඩි වෙලාවක් ඉන්නේ ඒකේ. අන්න ඒකට එන්න පටන් ගත්තාම වෙනවා. අනේ මේ කොච්චර විවේකද ඉඳලක් තියෙන්නේ. ඉන්නේත් මේකනේ මේ අපි කල්පනා කරලා පශ්චාත්තාප වෙලා සෞතු කරගන්නේ. මේ විවේකයේ අදුක්කම සුඛේ හිටියානම් හරිනේ. ඒකෙන් මේ සංඥාවල් අතරත් අමුතු සංඥාවක් තියෙනවා. ඒක මේ සාමාන්‍ය මිනිසු කිරණ මන සංඥාවකුත් නෙවෙයි. විසඤ්ඤ භාවකුත් නෙවෙයි. අසඤ්ඤ සත්‍යෙත් නෙවෙයි. නමුත් සංඥාවක් තියෙනවා බොහොම විවේකී සංඥාවක්. ඒක ඇත්තටම අර අප්පිච්චතා සන්තුටිතා පවිවේකතා කියන තැනදී දැනෙන්න පටන් අර ගන්නවා දැන් නම් පාර හරි. දැන් සුව සේවාවක හිත තියෙන්නේ වඩන්නෙත් නැහැ, කඩන්නෙත් නැහැ. ඔහේ යනවා. අන්න එතකොට එන සංඥාව තමයි කවදා හරි අපිට මේ සත්‍යය නැත්නම් විපස්සනාව පෙන්වන දේ. ඕක ඔබ මට්ටම් කරන්න එපා. ආලවට්ටම් දාන්න යන්න එපා. ওই සංඥාව දැනෙන්නේ පාලුකමක් විදියට. ඕක දැකෙන්නේ දැනෙන්නේ තනි වුණා වාගේ. ඕක දැනෙන්නේ පොඩි බියජනක ගතියකින්, අනිෂ්ඨිර භාවයකින්, අසාර්ථක භාවයකින්, පච වෙච්ච ගතියකින්. ඒ සංඥාව ආවට පස්සේ අන්න ඕක යාලු කරගත්ත දවසේ හරි එදන් ජීවිතේ හැටියට ඕක එනකොට ඕක නැති වෙන්න එක්ක කතා කර කර ඉන්නවා කවුරු හරි. එහෙම නැත්නම් චුයින් ගම් එකක් කපනවා. එහෙම නැත්නම් බීඩි බොනවා. එහෙම නැත්නම් බුලත් ඉරා කරනවා. එහෙම නැත්නම් පත්‍ර කියනවා. මොනව හරි කරන්න කරන්න වෙන්නේ මොකද අර පිරිසිදු සංඥාවට කවදාකවත් නිවහල් වෙන්න දෙන්නේ මොනව හරි දෙකකින් අවුල් කරනවා. ඒ සංඥාව පිළිබඳවත් මේ සම්මත ඥාන දිරහත් වෙලා නෙවෙයි, සෝවාන් වෙලා නෙවෙයි, මාර්ගඵල ඥාන නෙවෙයි, නිවනේ ස්වභාව සංඥාව වෙන්න පටන්. ඒතර සංස්කාර පිළිබඳව වැටහෙනවා වෙන දෙයකට දෙන්න ඇරලා ඇඟිලි ගහන්න නැතුව මට කොච්චර ඉන්න පුළුවන්ද කියලා. ඒක මගේ වචනෙන් මම කියන්නේ යමක් නොකර සිටීමේ හැකියාව. ආස්වාස් ප්‍රසවාස ඔහේ යනවා බලා ඔහේ කියනකොට තියෙන අපිට නිකන් කම්මැලිකමට බලන්නේ. කම්මැලිකම නෙමෙයි. හොඳ අවදිවාගෙන් බලා ඉන්නවා මේකට මොකවත් නොකර. හොඳටම වේදනාවක් එනවා බලාගෙන ඉන්නවා මේකට මොනවත් නොකර. සංඥාවක් එනවා මට නැගිටලා යන්න ඕන කියලා ඒ සංඥාව බලා ඉන්නවා මොනවත් නොකර. මට මේක අරක් කරන්න ඕනේ මේක කරන්න ඕනේ අර වෙ ඉගෙන ගන්න ඕනේ මේක ඉගෙන ගන්න ඕනේ කියලා හිතනවා. ආයකදී හොඳට බලා ඉන්නවා. ඒකට උත්තර දෙන්න යන්නෙත් නෑ. ප්‍රසිද්ධ විරුද්ධ වෙන්න යන්නෙත් නෑ. අන්නේ විදිහට මේ සංස්කාර පිළිබඳව විසංඛාරගත හිතක් කියලා එකක් බුදුහාමුදුරෝ දේශනා කරලා තිනවා. සංස්කාරයන් තමයි හිත කියන්නේ. නමුත් ඒක දිහා නිකන් මේ ඇස් ඇත්තේ අන්ධයෙක් බලන් ඉන්නවා වගේ. සංස්කාර හොගාලා ගන්න මේක කරන්න ඕනේ, ඊගාට එහෙම කරන්න ඕනේ, අර එහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න හොඳයි. කරබන බලයි. ඒව ඇවිල්ලා යෝජනා කරනවා. අපි හින්දා අපි මෙහෙම කරමු. හොඳයි. බීරෙක් වගේ කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ ඉන්නවා. උඹට මෙහෙම කරතයි මෙහෙම කරතයි කි අරේම කරපන් මෙහෙම කරපන් කියනකොට කොන්දපණිමන්ති මිනිහෙක් වාගේ දුර්බලයෙක් වාගේ එහෙම නැත්නම් දැන් නම් මේක තේරෙනවා අම්මට ලියුමක් දාන්න ඕනේ තාත්තට කියලා දෙන්න ඕනේ යාළුවාට කියන්න ඕනේ අරයට කියන්න ඕනේ මෙයාට කියන්න ඕනේ කියනකොට මෝඩියෙක් වාගේ උඹ පැහැින් නැතුව නිකන් හිටපන් ඊට පස්සේ මොනවාක්වත් නම් බැරි නම් බුදුහාම කියන මලමිණියක් වගේ ඉඳලා මේ යමක් නොකර සිටීමේ හැකියාව බලන්න කියලා මෙතෙක් එනකම් අපි මේක දකින්නේ නෝන්ජලෙක් වාගේ යමක් කරන්න පුළුවන්කම තියදී කරන්නේ කැක්කුමක් නැහැ ජාතික හැඟීමක් නැහැ ඒ නැත්නම් සමාජ සේවකයෙක් නෙවෙයි අන්නුන් අනම්මනම් අහල් බහලා දින කොන්ත්‍රාත් කරලා ගන්න. දාහගෙන ඉවරලා ඒවට උදව් කරන්නේ නැහැ කියලා අල්ලපු දෙටත් බයින්. ගෑනිටත් බයින්. බැන්නට පොඩ අන්තිමට කොහෙදෝ යන නයි මේ ඔඩොක්කේ දාන කනවා. සංස්කාර පිළිබඳව යමක් නොකර සිටීමේ හැකියාවට ගිහාම එතන හම්බෙන මේ විවේකයේ දන්නේ නැති මිනිස්සුයෙකුට බුදුහාමුදුරුත් එක්ක හිටියම මොකද කරන්නේ? මචං වැඩිම පෑදිතියට බොරදී එකතු කරන එක තමයි. අනාකූල ප්‍රවාහය ආකූල බවට පත් කරන එක තමයි. යමක් නොකර සිටීමේ හැකියම දකින්න ජය විතරක් ඕනේ නැහැ. පරාදෙත් හොඳයි. වේදනාවත් හොඳයි. සපත් හොඳයි. පටලවිල සංඥායන එකත් හොඳයි. මේක දිහා ඔහේ බලාගෙන ඉන්න ගතිය. මම නැවතත් කියනවා මේ ඔහේ කියන වචනේ මම පාවිච්චි කරාට පෙරදිච්ච පච වෙච්ච ඔහයක් නෙවෙයි මේ කතා කරන්නේ බොහෝම අවදියෙන් කවදාකවත් නොකරපු විදිහට සම්මසණය කරනවා. වවත්තාණය කරන සම්පූර්ණ පරිශනාකාරක විද්‍යාඥයෙක් වගේ මේ ජයග්‍රහණය පිළිබඳව හොයා ගන්න දේ පිළිබඳව පූර්ව නිගමනයක් නැහැ. එතකොට විඥාණයට මොකද වෙන්නේ? අනින්ද්‍රිය ප්‍රතිබද්ධ වෙනවා. විඥාණය දැනගන්නවා ඉඳුරන් හා බැඳිලා ඇහි රූප පේනවා නම් සම්මසණයට යන්න අමාරුයි ආධුනිකයාට. බෑ කියන එක නෙවෙයි. කනේ සද්ද ඇහෙන තාක්කල් අමාරුයි. නාසයෙන් ගඳ සුවඳ බලන තාක්කල් අමාරුයි. කටෙන් දිව රස බලන කාක්කල් අමාරුයි. ආස්වාස් ප්‍රස්වාසයේ දැනෙන කාක්කල් අමාරුයි. හිතන කල්පනා කරන තාක්කල් අමාරුයි. ආනාපානයට මෙහිත යොදලා ආනාපානයේ නොදැනෙන තැනටම බසන්න අන්න එතනදී හම්බ වෙනවා හිතක්. ඇහි රූප වෙනකොට රූප දිහා බලන්නේ පොට්ටේ බලනවා. මේ ලෑස්ති එක වහගෙන හිටියත් චිත්‍ර රූපෙටත් එච්චරයි. කනට සද්ද ඇහුනට බීරෙක් වාගේ. විඥාණයට පැන්සන් අරිනවා. විඥානේ විස්්‍රාම ගන්නවා. නාසයට ගඳ සෝද දන්නට ගඳ සෝද නොදැනින කෙනෙක් වාගේ. දිවට රස නොදැනින ගොළුෙක් වාගේ නැත්නම් මේ රස දැනෙන්නේ නැති කෙනෙක් වාගේ. කයට පහස දැනුණත් ඒ වෙලාවේ පුදුමාකාර දැනුම් වගේක් එන්න පටන් ගන්නවා මුළු ඇඟම කූඹි දුවනවා, හිරි යනවා, නලියනවා, වැగిරෙනවා, පැත්තක් හෙල්ලෙනවා, අනිත් පැත්ත නිශ්චල වෙනවා, උඩ පැත්ත පේනවා, නැට පැත්ත යට යනවා. নানা විදිය දේවල් පේනවා. මුළු ඇඟ උඩ දානවා, පොළවේ කිල්ලනවා. මේ සේරම දකින්නකොට මේ කය තිබුණාට මම මේ මම පිලෙක්, මම කොරෙක්, මම මැරිච්ච මිනිහා මට මොනවක් කරන්න බෑ කියලා වගේ බලන ඉන්නකොට විඥානයේ දහසකුත් එකක් යෝජනා ගේනවා ඔහොම ඉඳලා නම් හරියන්නේ නැහැ ගොයියෝ හිරි වැටෙයි පණ නැති වෙයි අංශභාගෙයි කොන්දේ අමාරුවේ මොනවා හරි කරපන් කියලා. අන්නේ වෙලාවට මේ විඥානයේ කරන දැඟලිලි එයාගේ පැවැත්ම පවත්වා ගන්න අපි වගලා ගන්න හදන හැටි දැකලා ඌවට උඩගෙඩි දෙනවා වෙනුවට යමක් නොකර මේ සෙල්ලම ටික බලන්න ඉඳ ගියොත් ඔయిత වැඩි හුලං අරින්න ක්‍රමයක් නැහැ විඥාන බැලුමේ. මේකට අපි කියන්නේ මුඟ දෙනෙක් විවේචනය කරන්න තියද තියෙනවා ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව තිබිච්ච විඥාණය මැදට ගන්නවා. ඉබ්බ කටු ටික අට ඇතුළට ඔක්කොම අටු ටික ගත්තා වගේ මැදට අරගෙන අරව සේරම එන හරියකට එහෙම යන්න ආරිනු. කිසි දෙයකට එන්න කියන්නෙත් නැහැ, සම්මුඛ පරීක්ෂණයක් දෙන්නෙත් නැහැ, හා මේක මම වග බලා ගන්නම් කියලා මන්ත්‍රීතුමා වගේ සලකා බලන්න යන්නෙත් නැහැ. ඒව ආපු වෙද්දෙම යන්න ආරිනු. මෙන්න මෙතෙන්ට යන තැන තමයි ඕක ওই නිවනේ ලකුණු වගේ අපෙන්නන්නේ මේ සම්මසනේදී යෝගාවචරය එනවා ඒ තැනට ආවට පස්සේ ඒක අමනුස්ස වැඩක් මෙතනදී. ඒකයි මේක සිංහලෙන් කියන්න තියෙන්නේ. මිනිස්සෙක් විදිහට කල්පනා කරන්න ගත්තොත් මනුස්ස ලෝකෙන් නතර වෙනවා. යෝගාවචරය මිනිස්සෙක් විදිහට තමයි පටන් ගන්න. ආනාපානෙන් පටන් ගන්න ආනාපානෙ ගෙවුනට පස්සේ අමනුස්ස සතුටක් ඇති කරගන්න. වේදනාවක් ආපුවාම වේදනාවට ඇඟ කිටි කිටි ගන්නවා අර්ග කරපම් මේ කරපම් කියනවා කරනවා ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් නොකර ඉන්න පුළුවන් තකල් නොකර ඉඳලා තමයි කරන්නේ. ඊට පස්සේ යෝජනා එනවා, හිතවිලි එනවා, සකස් කිරීම කරන්න හිතනවා. ඒක කෙරුවත් කිසි එකට වග වෙන්නේ නැහැ. නොකර ඉන්න පුළුවන් හැකියාව බලන්න. ආන්න එතෙන් ගියාට පස්සේ ඒ යෝගාවචරයට ඇති වෙන මේ සම්මසනේදී ඇති වෙන ඥාණය පරියංකේ නැගිට්ටත් පැය ගාණක් යනකම් අන්වේ ඥාන වශයෙන් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඒක සරුවච්චන් ආංශේ විස්තර කරන්නේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංච උපාදානස්කන්ධයන් කෙරෙහි අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් වෛද්දා දූර සාන්තික හීන පනීත ඕලාරික සුකුම කියලා හැමදේම එක මොනතක් දැක්කට එතනින් නතර වෙන්නේ මං ආනාපාන ගැන මෙහෙම දැක්කා පිම්බීම හැකිලිමත් ඔච්චරයි කියලා ඔතෙන්ද යනකන්නම් ආනාපාන සති භාවනා කාර්යය පිම්බීම හැකිලි භාවනා කාර්යය ලේබල් ගහතයි. ඔතනින් යහට කිසිම ලේබල් එකක් වදින්නේ ඔක්කොම එකම මුට්ටියට වැටලා මේ කැඳ වෙලා යන වෙලාව. හැඳි ගෑවිලා යන වෙලාව. හැඳි ගෑවුනට පස්සේ හුදු ප්‍රවාහයක් විතරයි. සියල්ලම එකතු වෙලා ප්‍රවාහය වෙනකොට යෝගාවචරයට තේරෙන පටන් අර ගන්නවා මේ මං ඉස්සරහා ඉන්න මිනිස්සයාට භාවනා නැතුව දඟල දඟල හිටියා. මිනිහාගේ toy දෙල්ලම තමයි තියෙන්නේ. අර සතිය නැති නිසා සමාධිය නැති එයා හිතනවා මේ මට මෙහෙම වෙන්නේ මේ මధుරෝ කන හින්දා එහෙම නැත්නම් පව් කරපු නිසා නැත්නම් සීලේ නැති නිසා කියලා නානා ප්‍රදේවල් එයා හොයනවා. ඒ හොයන තාකල් හිත ඒකට උඩගෙඩි දෙනවා. ඒ ඔක්කොම වලක් කළා. වීරියෙන් වලක් කළා. සීල්වන්ත වෙලා දැඩිව හිත හදාන ගිහිලා ගියත් උගේ කිසි අඩුවක් නැහැ. වදේ වදේමයි. දුක දුකමයි. පෙළෙන ගතිය පෙළෙන ගතියමයි තවන ගතිය තවන ගතියමයි සංකත ගතිය සංකත ගතියමයි විපරිණාම ගතිය විපරිණාම ගතියමයි අභීතවගේ කෙනෙක් විතරක් මේක සත්‍යයක් වශයෙන් බාර ගන්නවා අඩුපාඩුවක් සහිත ගේ මිනිහෙක් අර අඩුපාඩුවේ හේතුව කියලා අඩුපාඩුව මම නිසා නෙවෙයි උනේ අහවලා නිසා මගේ භාවනාව අහවලාතේ තියෙන කියලා අන්නර කැකිලි රජුගේ තීන්දුවට බයි බාහිර හේතු හොයන තාක්කල් අපි නීචයි තුච්චයි නිහිනයි බලයි බගයයි බයදුයි බැලයෝ සරුවචන්ස කියන්නේ අපි ඔක්කොම රාමරාජිනීගේ කාමරාජධානිය බැල මෙහෙරකම් කරා. මොකද මේ ශරීරයට තියෙන ආසාව නිසා. ජීවිතේට තියෙන ආසාව නිසා. සම්මතනට යනකොට ඒ පුද්ගලයා තේරුම් ගන්නවා මේ අර මැරෙන්න යන මිනිහා තුවාල නොවි බේරෙන්න බෑනේ. කාට හරි කියනවා මම මැරුවට කමන්නේ මට තුවාල කරන්න එපයි කියනවා වගේ කාය ජීවිත නිර්පේක්ෂව යන මිනිස්සයා ওই පොඩි දෙයක් වෙච්චාම කතා කරන්නේ. මම මේ කතා කරනකොට දොස් කියනවා කියන එක නෙමෙයි කමටහන් සුද්ධ කරන කතා කරන්න ඕනේ. නමුත් ඒකවත් නොකර ඉන්න පුළුවන් තත්ත්වය බලන එක තමයි යමක් නොකර සිටීමේ හැකියාව. අන්න එතන ගියාට පස්සේ තමයි ඒ මේ කාංකා විතරන මිසුද්ධිය පැන්නට පස්සේ තේරුම් ගන්න ඕනේ මේ කාටවත් කියන තාක්කල් කොන්දක් නැහැ. පිරිමියෙක් නෙවෙයි. පෞරුෂත්වයක් නැහැ. භාවනාවක් නැහැ කියලා කියනවා අපි සාමාන්‍යයෙන්. දනුත් මේ කියන්නේ කියන එක තමයි. ඒ ධර්ම බෙදා ගැනීමවත් මේ. කාටවත් මේකට උත්තරයක් දෙන්න කෙනෙක් නැහැ මේකේ. එකයි තියෙන්නේ හොඳට සිල්වන්ත වෙන්න. හොඳට වීර්යවන්ත හොඳ සද්ධාහක් ඇති කරගන්න. ඇති කළොත් එන්න ගියත් ඕකමයි කියලා දැකපු දවසේ තේරෙනවා මේකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඕක වළක්වන්න පුළුවන් ක්‍රමයක් තියුණා නම් බුදුහාමුදුරුවෝ අඩු ගානේ රාහුල කුමාරයට දීලා මැරනවනේ. දුන්නේ නැහැ. උන්දටත් කිව්වේ දුක දුක වශයෙන් අවබෝධ කරපන් කියලා. ඉතින් බුදුහාමුදුරුවෝ අපිට සැලකුවේ රාහුල කුමාරයට වගේ තමයි. ඔක්කොම බුද්ධ පුත්‍රයෝ. ඔක්කොම බුද්ධ දුහිතෘවරු. ඔක්කොම ශාක්‍ය සිංහයෝ. මෙතෙන්දී වනවන්න එපා. හොඳ වෙනදා ගෙනියපුවට සතියෙන් සමාධියෙන් කියලා මේකට මූණ දීලා බලන්න කෙලවර බලන්න බලන්න. පටන් ගන්නකොට දඟලන්න එපා. විනිච්චයකට එළඹෙන්න එපා. හීනයක් දැක්කට නැගිටලා විමසන්න යන්න එපා. තව ඔහේ හීන පේන්න අරින්න කියලා සම්මසන ඥාන දිගට යනකොට දවසක මේ සම්මසන ඥාන එහා පැත්තට යන්නේ මග්ගා මග්ග ඥාන දසන විසුද්ධියට. යෝගාචර දැනගන්නවා මෙතෙක් කල් මම හොඳයි සැපයි සනීපයි කියලා කෙරුවේම මේ මාර්ගය අවුල් කරගන්න එකනේ. මාර්ගයක් කියලා මම යමක් හිතුවනම් ඒක අමාර්ගය වෙලා තියෙනවා. අමාර්ගය කියලා හිතුවනම් ඒක තමයි මාර්ගය කියලා. මාර්ගය සහ අමාර්ගය පිළිබඳව බුදුන් කියලා දීපු නෙවෙයි, Taman තුලින් ඥානයක් එනකොට ශුඤ්ඤාගාරම් පවිත්තස්ස සන්තචිත්තස්ස බික්කුණෝ අමානුෂේ රති හෝති පස්සන්තෝ උදයබ්බයන් කියලා දේවල් වල ඇතිවීම නැතිවීම මිස මේක රූපද නාමද පටවිද තේජොද කියන ඒ නම් වණන් තේරම හැලෙන්න පටන් ගන්නවා අන්න එතනදී යෝගාවචරයට ඇති වෙන මේ රතිය එහෙම නැත්නම් භාවනා රාමතාවයේ භාවනා රතිය අමානුෂිකයි කියලා කියනවා. මේ අමානුෂික රතියක් ඇති වෙන්න පටන් අර ගන්නවා. එතෙන්දී යෝගාවචරය භාවනාවෙන් ගෙනියනවා වාගේ. මෙතෙක් වෙනකන් නම් මෙනෙහි කර කර මෙනෙහි කර කර යෝගාවචරය භාවනා කරානේ. දැන් මොකක්වත් නැහැ උනාට භාවනා නොකර ඉන්න බෑ ඉඳ ගත්තට පස්සේ එතෙන් ගියාට පස්සේ හෙන ගලක් හන්දක් උනේලා පෙරළුවා වගේ ගන්ධනව තලාගෙන පෙරලන්න පටන් ගන්නවා අන්න එකට යන්න තමයි මේ සම්මතන ඥානදී තෙපුල් ගන්නෙ කැමැතිද යන්න එනවද යන්න කියලා අහනවා වගේ ඉතින් ඉන්න බහොඳ බර ගානක් මට පේන්නේ කාන්තාවෝ ඉන්නේ කොන්දක් ඇති පිරිමි නැහැ ඒ කියන්නේ මේ ලිංගේ බල්ලා නෙමෙයි මම මේ කියන්නේ ස්වરૂපෙ දිහා බල්ලා ඔක්කොමලා මෙතෙන්දි මේ චරිචුරු ගන්නවා හේතු හොයනවා බාහිර හේතු වෙනවා. හොයන තාකල් දැනුම සම්පූර්ණයෙන් උදව් කරයි ඔයගොල්ලන්ට. හැබැයි ඔයගොල්ලෝ සතිය පන්න ගන්න ප්‍රමාදේ අප්‍රමාදයට වැටෙනවා. කවදා හෝ කා ජීවිත নিরপেক্ষව මම මේක මමම ඉවර කරනවා කියලා ගිය දවසේ බලනකොට ඇඟේ හුලඟක්වත් වදින්නේ නැහැ එහා පැත්තට යනවා. හැබැයි ඒක තඩමලාම ගන්න පුළුවන් එකක් නෙවෙයි සම්මසන ඥානය කියන්නේ කර්මයේ ගෙවෙන්නත් ඕනේ, වීර්ය ආදී ඒ ධර්ම කොට වෙන්නත් ඕනේ, හොඳේ බහුසුසකමක් තියෙන්න ඕනේ. කාටද වරද්දගෙන ආපු අත්දැකීම් වලට ගරු කරන ගතියක් තියෙනවා. ගරු කරලා ගියාට පස්සේ තේරෙනවා තන්නි කර අහඹයක්. ධම්මසන ඥානය කියලා කියන්නේ තනි කර අහඹයක්. නමුත් ලොකු වෙනසක් ඇති කරනවා. පුදුලගේ වෙනසක් ඇති කරනවා. කොච්චරද කියනවනම් අපි ගිය පාර ඥානදි කතා කරා මේ අඩු ගන්න ඊට කලින් තියෙන පච්චේපරිග්ගා ඥානෙට යනකොට ඒක නොපිටි ජීවත් වුණොත් චුල්ලසෝතාපන්න කියන විශේෂ මේ උපාධියක් දෙනව ආචාර්යවරු. කවදාකවත් අපාගත වෙන්නේ නැහැ කියලා. මේ ජීවිතයෙන් මරලා අපාගත වෙන කොච්චර පව් කරලා තිබ්බත් එක මේපත් මේ ආත්මෙන් පස්සේ අනිවාර්යයෙන්ම සුගතිකට යනවා කියන. ඒ නිසා මේ සම්මසන ඥානෙ කියන්න පුළුවන් කර්ම ගෙවල දාන තරක් කියලා. Tamange ගති ලකුණු කෙලින් කරගන්න තැනක් කියලා. දෘෂ්ටි අදාරින තැනක් කියලා. හිතේ නිතරම සතුට ඇති කරගන්න ක්‍රමයක් කියලා මොන්නම දෙකින්වත් පෙරලන්න බැරි කුප්පන්න බැරි නිවනේ තියෙන ලකුණු ලාවට පරීක්ෂා වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒ ඥාණය පැන්නට පස්සේ තමයි කෙනෙකුට කියන්න පුළුවන් වෙන්නේ එයාට තනියම ඉඳගෙන බණක් භාවනාවක් කරන්න පුළුවන්. මොකද වෙනකොට තාම අමාරුයි. වැටෙනවා ටික වෙලා ගියාට පස්සේ සම්මසනේදී යාට තේරුම් ගන්නවා මම මෙන්න මෙතන වැරදියට හිතාගත්තා. මෙන්න මේක හරියට කරගත්තාම හරියයි. විශේෂයෙන්ම මතක් කරනවා යම් කිසි කෙනෙකුට තව කෙනෙකුට උපදෙස් දෙන්න ඕනේ නම්. ඒක මේ මේ පාටවන්න හදන දෙයක් නෙවෙයි. මේ ඥානෙ මදි තව ඉදිරියට ගිහිල්ලා ඒ උද්‍යප්පේ ඥානය පරිපූර්ණ වෙච්ච කෙනෙකුට විතරයි තව කෙනෙකුට අහුම්කම් දෙන්න පුළුවන්නේ කලබල වෙන්නේ නැතුව ඒ කියන දේෙන් කුලප් වෙන්නේ නැතුව අහුම්කම් නැත්තම් අපි හිතනවා මේ යෝගාවචරයට වැරදිච්චාම අපි වග වෙන්න ඕනයි කියලා. එහෙම වගවීමක් කාටවත් ගන්න බෑ. ඒ යෝගාවචරය ඊළඟන කන පරිප්පුවක් තියෙන්නේ එතන ඇදගෙන නාන නෑමක් තියෙන්නේ එයාට නාන්න දෙන්න ඕනේ. එච්චරයි එතන තියෙන්නේ. ඒකට විශ්වාසය දෙන්න ඕන ඕක මේ මේ වෙන දෝෂයක් නෙවෙයි. ඕක කර්ම දෝෂේ. එහෙම නැත්නම් සංසාර දෝෂේ. ඒක එකන එක එක තාල වලට විඳිනවා මොනම වුණත් යෝගාවචරගේ මනුස්සකම භාවනා කරන්න පුළුවන් ගතිය පිරෙහෙන්නේ නැහැ. ආය හදන්න පුළුවන්. කියලා විශ්වාසය දෙන්න පුළුවන්. නමුත් ওই ප්‍රශ්න වලට වග වෙන්න බෑ. ප්‍රශ්න වලට වග වෙන්න බැරි නිසායි අරුවත් chance මතක් කරේ. මහණි මම පාර කියලා තියෙනවා. ඔයගොල්ලන්ගේ වැඩ ඔයගොල්ලෝ කරගන්න මට තියෙන්නේ මඟ දැක්වීම පමණයි. සම්මසන ඥානයේ ඒකෙදි හරීම මේ සුවක්ඛාත ආදී ධර්ම ගුණ සජීවීව පෙන්වන තැනක්. හැබැයි හොඳට මතක තියාගන්න මේ සම්මසන ඥානයේ ස්ථිර සාර එකක් නෙවෙයි. මේක අතහැරලා ආයෙත් මේ කාම ලෝකෙට වැටුනොත් මේක මැකිලා යනවා. අපි සංසාරේ කොච්චර මේක ඇති කරලා තියෙනවද කියන දන්නේ නමුත් අලුතෙන් ඇති කරනකොට සම්පූර්ණ අලුත් එකක් වාගේ ඒ මතුවෙන මතුවෙන ඒ සංස්කාර ධර්ම අපේ ගැටේ හැටියට තමයි ලිහිල්ලා සිද්ධ වෙන්නේ. ඒ සංස්කාර ධර්ම හැටියට තමයි සම්මස ඥාන පහළ වෙන නිසා හැමතම අලුත්. કોઈ පරියන්කයක සම්මස ඥානෙ පහළ වුණත් ඊයක වගේ නෙවෙයි. ඥානෙ නම් එකයි. ඒ ඥානෙට ගොදුරු වෙන අරමුණු අනුව රස වෙනස් වෙනවා. ඉතින් මේක හුඟා කල්පනා කරන්න ගියාම චින්තාමේ පැත්තට වැටෙනවා. ඒ නිසා මේක ප්‍රතිය බහුල කරන්න එපයි කියනවා. පුළුවන් තරම් ඉක්මනට මෙනෙහි කරලා මෙනෙහි කරලා ඉක්මනටම මේ ඥානෙ ඉක්මවල මග්ගා මග්ග ඥාන දර්ශනය කියන මේ ඊගා විසුද්ධියට ඊගා ඥානෙට පන්න ගත්තොත් ලේසි මේක අර සලපතල මළුව වැලි මළුව වගේ විශාල තැනක් ඇවිදලා ඉන්න පුළුවන්. නමුත් චෛත්‍ය කොපැත්තෙන් බැලුවත් එකයි. අන්න වගේ නිසා සමහර විටක අර පදේශ සබ්බ කියන කොටසක් විතරක් කරන්න ඕන කියන මම ගරු කරන ගුරුකුලය හුඟක් සම්මර්ෂණය කරන අය විවේචනය කරන වෙලා ගන්නවායි කිය. නමුත් හුඟා සම්මර්ෂණය කරන අය කියනවා ඔය පොඩ්ඩක් අල්ලගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ ඉස්සරහා දිහිර වෙනවා ඒ නිසා මෙතෙන්දි හොඳට විස්තර සහිත බලයන් කියලා. ඉතින් ওই දෙකම අම්මා හොඳයි කිව්වත් වැරදි තාත්තා හොඳයි කිව්වත් වැරදි ඒ නිසා නංගියේ මල්ලියේ පවතිමි දෙන්නම හොඳයි කියා කිව්ව වගේ මතක් කරලා දෙනවා සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ සම්මසන ඥානයේදී හුඟක් විස්තර සලකපු ස්වාමින් වහන්සේ නමක් සරුවච්චන් වහන්සේගේ සම්මසන ඥානයේ දසදහසක් වල සචේතනික අචේතනික සියල්ල සම්මර්ෂණය කරයි කියලා තියෙනවා ඊට පස්සේ වැඩියෙන්ම සම්මර්ෂණය කළ තියෙන සාරිපුත්‍ර සාංශයේ දඹදිව තලයේ තියෙන සියලු අචේතනික සචේතනික සියල්ල නාම රූප වශයෙන් සම්මර්ෂණය කළා තියෙනවා. ඒ නිසා උන්වහන්සේට රහත් වෙන්න සුමානයක් වැඩිපුර කල්ලරන් තියෙනවා. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ යටි කෝටිතෝ පීලෙන්තෝ විය වගේ හැරමිටියෙන් අනගෙන අරගෙන යනකොට තිත තිත තියාගෙන යන්න වගේ පාර ලකුණු කරගත්ත පැන්න යවතට. උන්වහන්සේ ඒ අභිඥානහන සහිතව සුමාන කලින් රහත් වුණා. ඒ නිසා හුඟක් කල්පනාකාරයෝ සාරිපුත්‍ර සාංශික ගෝලියෝ කියලා කියන නිසා දොස් කියන්න අමාරුයි. ඉක්මනට යන කට්ටිය මොග්ගල්ලාන සාංශික ගෝලියෝ නිසා දෙන්නම ලොකුයිනේ අපිට. ඒ නිසා දෙගොල්ලගේ දරුවෝ කවුද කියන්න අපි දන්නේ නැහැ. නමුත් අර කාර්යබහුල ජීවිත ගත කරන ඇත්තෝ හුඟක් වෙලාට මේ කෙටි මාර්ග අහන නිසා මොග්ගල්ලාන ස්වාමීන්ගේ ක්‍රමයේ විස්තර කරනවා යට්ටි කෝටතෝ පීලෙන්තෝ විය හැරමිටියේ කෙලවර වැඩි වැඩි තියෙයි. රෝලක් පෙරලගෙන ගියා වගේ මුළු දිගට ඔක්කොම අල්ලගෙන නැහැ. හැරමිටි වදින වදින තැනින් ලකුණු අල්ලන්න පුළුවන්. ඉතින් අපි කාගේ කවුද කියන්න දන්නේ කෙසේ නමුත් සම්මසන ඥානයේදී මිනිස්යාගේ ඒ චරිතයේ වෙනසක් පරිවර්තනයක් ඇති කරන ස්ථිරසාර නොවුනට ඒ නිසා එතනින් එහාට තමයි අපි විපස්සනා ඥාන ගන්න ගන්නේ. මෙතෙන්ට එනකම්ම තියෙන ඥාන විපස්සනාට හුරු පුරුදු කරන ඥාන. තාම මේ ලයිසන් එක දෙන්නයි හදන්නේ. තාම ලයිසන් දීලා නැහැ. ලයිසන් එක හම්බ වෙන්නේ විපස්සනා යන පැනනට පස්සේ. ඒකයි කියන්නේ හැමදාම පරියන්කේකදී සම්මත ඥාන පැනගත්තොත් තමයි පරියන්කේ සාර්ථකයි කියන්න පුළුවන්. ඊට පස්සේ ඒ විචතර කරන්න දෙයක් නෑ යෝගාවචරයට සිදුවෙන දෙයක් තියෙනවා. මේ සම්මතනේ තමයි කරන දේෙන් කෙරෙන දේට වැටෙන්නේ. අහන දේට වැඩිය ඇහෙන දේ බලන්න හදනවා. බලන දේට වැඩිය පේන දේට සලකන්න යනවා. වටහා ගන්න යන්නේ වැටහෙන දේට උනන්දු වෙනවා. මෙන්න මේ විදිහට Taman කරා පැමිණ දෙයට යන්න ගිය මනුස්සයගෙන් කද්දාකව සමාජයේට ඝර්ෂණයක් පීඩාවක් එන්නේ. තමා කරා පැමිණ දෙන සාදර වෙනවා එකක්වත් ප්‍රතික්ෂේප කරන්නේ මට අරක නැහැ කියලා නැති දේවල් ඉල්ලන්නෙත් නැහැ ඒ නිසා යෝගාවචරයා මේ ලීස් ෆ්‍රික්ෂනල් පාත් කියලා තියෙන කෙටිම පාර හොයාගන්න. යමක් ළඟාවීම සඳහා ඍජු පතේ හොයාගත්තාම බල සම්ප්‍රේෂණය හරීම ඍජුයි. එයාගේ කතා කරනකොටත් අවුලක් වෙන්නේ නැහැ. වැඩකට ගියාට පස්සේ හරියට එල්ලයක් තියෙනවා. පඳුරට බින්දන විදින්නේ නැහැ කෙලින්ම හවට වදිනවා. ඉතින් මේක වෙනකම්ම 108ක් මේ 10ට 8ක් පඳුරට වදින්නේ දෙකයි කලාතුරකින් හවට වදින්නේ. මේක උනාට පස්සේ 8ක්ම හවට වදිනා දෙකක් සමාහට කලාතුරකින් පඳුරට වදින්න ඉඩ තියෙනවා. ඒකෙන් තමයි තේරෙන පටන් අර ගන්නවා. දැන් අපිට යන පාර හරි කියලා බෑ මේ නිවන් ගාමී පාර හරියනකොට සංසාර ගාමී පාරේ යම් යම් අවුල් වෙන්න ඉඩ තියෙනවා. කිට්ටුවන්තයෝ හොඳටම තේරුම් ගන්නවා මේ මනුස්සයාට දැන් නම් පිස්සු කියලා. ඒ මොකද අපි අර ඉල්ලන දේ ඒ කට්ටිය ඉල්ලන දේ අතින් අපි ඇතර උනන්දුවක් නැහැ. නමුත් අපිට ඕන දේ අපි කරගෙන යන තැනට එනකට ගියාම මෙතනදී අර කල්යාණ මිත්‍ර අසුර තියෙනවනේ. එයාට මේ Tamange තියෙන සත්පුරුෂ පැත්ත, ධාර්මික පැත්තට ගැම්මක් එනවා. ඒ වුණත් හරි පුදුම හිතෙනවා මේ ඥානද කියන දන්නේ. ඔය හොඳ ලස්සන දාර්ශනික පොත් ලියවිච්ච ඇත්තෝ මේ වගේ දේවල් බුද්ධ ආභාෂිතයෙන් තොරවද මන් දන්නේ ලීලා තියෙනවා. මෙන්න මේක පන්න නැහැටි. අවබෝධයක් ලැබලා තියෙන වගේ පේනවා. නමුත් ඉඳලා තියෙන්නේ 100%ක්ම සත්පුරුෂයා මැද. නමුත් පොත් මේ ජාත්‍යන්තර වශයෙන් ඒ සාහිත්‍ය කෘති වශයෙන් තේරිලා අදත් ඉතුරුලා තිනවා කොහොම මෙතෙන්ද ගියාද කියලා හිතනවා. ඉතින් ඒ නිසා කීයක මෙතෙන්ට එනකන් ආගමක් නැහැ කියලා. මේ සම්මසන ඥානෙට එනකන් ඔය කවුරු මොන જાතියෙන් කරන්න ගියත් ඒක මේ බුද්ධ ආගමට සින්න වෙච්ච එකක් නෙවෙයි. මෙතනදී තමයි බෞද්ධද බෞද්ධද කියලා තේරෙන්නේ. මෙතනින් තමයි මේ සම්‍යක් දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටිය තේරෙන්නේ. ඒ නිසා මෙතනින් එහාට බුද්ධ ආගම තනි පුද්ගලික මිසක් සමාජශීලී ආගමක් වෙන්න බෑ. මෙතනින් එහාට භාවනාව තනි එක්කෙනෙකුගේ වැඩක්. දෙන්නෙකුට කරන්න බෑ. අන්න ඒකට මේ පොත්ත ගලවලා දාන එක තමයි මෙතෙන්දි හිත කරන්නේ. ඒ නිසා මේක බොහොම වැදගත් දෙයක්. හැම කෙනෙක්ම උත්සාහ කරන්න ඕනේ. අපි හැම කෙනාටම මේක සාර්ථක වෙන්න වේවා කරන්න පුළුවන් කියන මතයට එන්න නරකයි. මේක බොහොම ලොකු සකස් කරන තැනක්. නමුත් අපි මේ කරන ප්‍රධාන උත්සාහය වස් කාලේ ගත කරන නිසා අපිට හැම පරියන්කයකදීම මේ தත්ත්වෙට ලැබේවා. නමුත් මේ සෝවන් වුණාට පස්සේ ආය කවදාකවත් මෙතෙන්ට එන්නේ නැහැ මෙතෙන්ට එන්නේ කවදාකවත් එන්නේ එන්නේ උද්‍යප්පේ ඥාන මට්ටමට පමණයි. මේ ටික ඉබේම යාට තේරෙන්න පටන් ගන්නවා. සෝවන් වෙනකන් මේ ඥානය හැමදාම පහල කරගන්නවා. මේ ඥාන තුන නැතුව විපස්සනාට වැටෙන්නේ නැහැ. ඒක නිසා මේක අර සෝවන් වෙන්න ඉස්සලා මේ කෙනකොට රහත් වුණා කියලා හිතන තරමට පැටලෙන සුළු ගතියකුත් තියෙනවා. ඒ නිසා මේකෙදී අපි givisුමකට එමු. අපිට එක්කෙනෙකුටවත් හුවා දැක්වීමක් අවශ්‍ය නැහැ. අපිට ඕන කරන්නේ ඇති ඇත්ත ඇති ඇති දැකීම. ඒ නිසා දක්ෂ ගුරුවරු කියනවා හැම වෙලාවෙම මේ ඥානය අව탁සිරු කරන්න කියලා. ඕනට වැඩිය මට තියෙනවා කියන්නේ නැතුව තාම නැහැ කියන පැත්තෙන් ගියාම වරදින්න තියෙන අඩු ඉඩ අඩුයි. ඒ නිසා යෝගාවචරයේ තියෙන අපිච්චතා සන්තුත්‍ය කතාවල මේ ඥාන ලැබුණත් කියාපාන්නවක්වත් හෙටත් මට ලැබේවා කියලා හිතන්නෙත් නැතුව ආධුනිකෙක් වගේ කටයුතු කරන්න ගියාම මේ කවදාක අපිට බරක් වෙන්නේ සුතමේ ඥානයේ වශයෙන්, චින්තාමේ ඥානයෙන් උදව්වක් මිසක බරක් වෙන්නේ නැහැ. බරක් වෙච්චi ඇත්තෝ අනන්තවත්ද පටලවගෙන මං කියන්නේ ඒක ස්ථිරතර පටලවිල්ලක් කියලා කවදාරි හැදෙයි හැදේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දේශනාවට බලාපොරොත්තු වෙන්නේ කාට හරි ඒවා පිළිබඳව කාංකා විතරණයක් කාංකාවක් තියෙනවනේ සැකයක් විතරණය කරගන්න මේ ඥාණය තමයි හරිම දේ. නමුත් මේ ධර්ම දේශනාවෙන් පෙන්වපු කොටස උදව් කරගෙන ඒ ඇදවංක මාර්ග අයින් කරන ඍජු මාර්ගයේ ගමන් කරගෙන යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාටම සැනසීම උදා වේවා කියලා මම කලින් කියන්න කරන්න ප්‍රශ්න කරන්න ප්‍රකාශ කරන දේවල් තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා ආර්දනා කරනවා. ආර්මී පුරන් අපි කොහොමද අනුග්‍රහ කරන්න ඕන? පාරමී කියලා කියන්නේ පිනමද? පාරමී කියන්නේ පුරණොයි කියන අදහස. යමක පිරිච්ච ගතිය, සම්පත්‍ති කරගතිය තමයි පාරමී කියන්නේ. පින කියන්නේ අටුවාව කියන්නේ හදයන් පුනාතීති පුඤ්ඤං. ඒ කියන්නේ හත්ත්‍ය වස්තු පිරිච්ච ගතිය ප්‍රීතිය තමයි පින කියන්නේ. පාරමී කියලා කියන්නේ පූර පූර පූරිත පාරමිතා බල ශක්තිය බුදුහාමුදුරණ තිබුණායි කියලා මේ වැඩකට යනකොට ඒක දන ඒක දන්නවා. ඒ වැඩේ මම දන්නවා. ඒක පිළිබඳ ආධුනිකකමක් නැහැ. ඒක නිසා මේ පාරමී ශක්තිය අපිට සාමාන්‍ය පුරුදු වෙලා තියෙන්නේ බුදු වෙන්න කලින් රහත් වෙන්න ඉස්සෙල්ලා කල්යතෝ පුරුණ දේවල් කියලා. නමුත් මේ මේ එක එක ඥානත් ඒ ඒ ආත්මේ පාරමිතා බවට පත් වෙනවා. ඒ පාරමිතා පිරිල්ල තමයි අපි කරන්නේ මේ අපි කියන වාජනයක් පිරෙන්නේ නැතුව උතුරන්නේ කියලා. ඥානයක් කියන්නේ උතුරීමක් නම් ඊට කලින් පිරිලා තියෙනවා. පිරිලා නැත්තම් ඉතින් උතුරන්නේ නැහැ. ඒ උතුරන්න දෙයක් නැහැ. මොකද කටමැට්ටමට ඇවිල්ලා නැහැ. ඉතින් ඒක උඩ පුරවන්න ඕනේ. ඉතින් පිරවීම සඳහා ප්‍රධානම දේ දරුවත්යන් සඳහන් කරලා දෙන අප්‍රමාදය තමයි. එළඹ සිට සීය තමයි පාරමිතා පිළ කියන්නේ මයේ පුද්ගලික අදහස මට පේන්න තියෙන්නේ මේ වරදින වෙලාවක තමන් පරදින වෙලාවක ඒකට ඉවසලා මූණ දෙනකොට දසපාරමිතාම් පිරෙනවා. ඒක පෙත්තටම හම්බෙන්නේ සේරම. හරියන වෙලාවේ පිරෙනවා බොහොම අඩු පිරුණාන් පිරෙන්නේ කෑලි කෑලි. මොන හරි වරදිච්ච පෙරදිච්ච වෙලාවක ඒක ඒක පිළිබඳ ත්‍යාගවන්තකම මොන කමක් නැහැ කියලා. ඒ වගේම ඒකට වීරිය, ක්ෂාන්තිය සේරම එනවා. ඉතින් අපි කරන්නේ ඒක ඒකට පිළියම කොහෙන් හරි වල පස්සේ පාරමිතා හොයන්න පෙරහැර යනවා. දුක කරදරයක් එනකොට ඒකට මුණ දෙන්නේ නැහැ. ඒක මේ අපිට අයිති නෑ මං වගේ පින් කරන එකට දුක් එන්න බෑ. මං වගේ සිල්ලන්තයට කරදර වෙන්න බෑ කියලා ඒකට නිදාත කරනවා. ඒකල පාරමිතා පුරන්න වෙනම් පෙරහැර යනවා. ඉතින් අප කරා පැමිණෙන පෙරදිලි වැරදිලි පශ්චාත්තාප තියෙනවානේ. ඒවෝලදී තමයි අපිට බේන්නේ පාරමිතා තියෙනවනම් පන්නරේ හිටිනවා. නැත්තම් පිරෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම දුක් හොයාගෙන යන්න බෑ. ඒකට අත්කල මතානිය කරන දුක් අපිට නොමිලෙන්නේ හම්බ වෙන්නේ. අපේ කිට්ටුවන් දෙට පින් සිද්ධ වෙන්නේ. ඉතින් හම්බෙච්ච වෙලාවේ සතුටින් ඒක බාර ගන්න ඕනේ මේ මං වෙනුවෙන් හදපු කසාය. මේක තීත්ත බව හැබැයි නමුත් මගේ ලෙඩේට මේක තමයි කියලා ඕකට නාය මිලිකන්න බොන එකයි තියෙන්නේ. එතකොට පාරමිතා 10න් පිරෙනවා. ඉතින් ඒ නිසා පාරමිතා පුරන්න ඉච්චරම මේ තටමන්න දෙයක් නෑ අපේ අපේ චරිත ලක්ෂණ වල හැටියට උපනිෂේ සම්පදායේ අපකරා පැමිණෙන්නේ දේ හුතුවට කියවගත්තොත්. ඒකෙන් තේරෙන අඩුව මොකද්ද අපි ළඟ තියෙන්නේ? අපි මොනවද ගිය ආත්මවල කරලා තියෙන්නේ? මේ ආත්මෙදී අලුතෙන් විපස්සක යෝගාවචරයක් විදියට නැත්නම් බුද්ධ පුත්‍රයෙක් විදියට වෙන කෙනෙකුට කරන්න බැරි වුණත් මම මේ කල යුත්තේ මොකද්ද කියලා බැලුවොත් හැම කෙනෙක්ම වීරත්වයටපත් වෙනවා ධීරත්වයටපත් වෙනවා එතකොට පාරමිතා කියන්නේ සාමාන්‍ය මේ විපස්සනා යෝගාවචරණේ පැත්තෙන් කියන්නේ සංඛාරුපේක්ෂ ඥානෙ තමයි පාරමිතා පුරන්න තියෙන තැන ඒකට එන්නේ නැතුව පුරුණ පාරමිතා ඔක්කොම නිකන් මේ අමු යකඩෙන් හදන පිහිවා. ඒ පන්නර තිබ්බට හරියන්නේ නැහැ. ඒ අමු යකඩ පිහි. පිසල පිහිය හොඳ යකඩ කැලක් හොයාගන්න. ඊට පස්සේ තමයි තාල්ලා වැඩ ගන්න පුළුවන්. ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා බුද්ධ ඥානසේ පාරමිතා පරමාර්ථ පාරමිතා වශයෙන් පුරන්නේ ඉස්සලා හැම ආත්මෙම සංකාරූපික ඥාන දක්වා ඇති කරගෙන තමයි පාරමිතා පුරන්න බයි. එතකොට ෂුවර් මේ සිල්ලර වැඩ නැහැ. කෙලින්ම තොග විශ්ත පිළ දාන්න තමයි බයි. ඉතින් අපි එහෙම කියන්නේ නරකයි. හුඟ වෙලාවකට මේ ලේසියට හම්බෙන්න නිසා පාරමිතා පිළිලට බයිනවා මේ මේ ආත්ම නිවන් දකින්නට වැඩි. ඉතින් ඒකට ඉතින් එක එක නයික එක පෞද්ගලික මත තියාගන්න පුළුවන්. පාරමිතා කියන වචනේ නම් පූරිත බවටපත් වෙන. සම්පූර්ණ කවණ පිරිච්ච බවට සන්තුෂ්ටිකාරකපත් වීම තමයි. ඒක ඉතින් නිවන් දකින්නම නෙවෙයි. දොස්තර කෙනෙක් වෙන්න අවුරුදු 5ක් යුනිවර්සිටි ඉගෙන ගන්න එක යාගේ පාරමිතාව. එහෙම නැත්නම් ඒ මොනම ක්වොලිෆිකේෂන් එකක් ගන්න හරි ඒ ඇපරෙන්ටිස් කෙනෙක් විදිහට ඒ ශේෂ්ත්‍රේ වැඩ කරන්න ඕන අපි කියනවා පරිවාස කාලයක් තියෙනවා. ඒක තමයි පාරමිතා පුරන ඔක්කොමලා පාරමිතා පුරන කට්ටිය සහතිකේ ගන්නව නෙවෙයි. සමහරු එහෙම නැතුව මේ වෛද්‍ය පිළිබඳව හොයාගෙන ගිහිල්ලා විභාග පාස් නොකරත් දක්ෂ වේදවරු වෙන වෙලාවලුත් තියෙනවා. ඒ නිසා පාරමිතා කියන වචනේ ඒ යොදන තමයි බලාපොරොත්තු වෙන එල්ලෙත් එක්ක සාපේක්ෂව තමයි තේරුම් ගන්න ඕනේ. මම දන්නේ ඒකට ප්‍රශ්නේ ඇහුවේ වෙන මොකද්ද පරමාර්ථකින් කියලා මට හිතෙනවා. සාරාංශයෙන් සාරාංශයේදී විස්තරාදී කිව්වා මේ ඉන්දියම හැකලීම හෝ යම් අවස්ථාවකදී ඒක තුනී වෙලා ගිහිල්ලා ඒ ඒක නැහැ තියෙනවා වගේ අවස්ථාවකට එනවා කියන එක තේරෙන්නේ නැති අවස්ථාව. දැනුමක් නැති අවස්ථාව. ඒ වගේම ඒ මේ අවස්ථාවේදී පඨවි ආපෝ තේජෝ වායෝ නැති ධාතු කොටසෙන් පින් වගක් කිව්වනේ අපේ. ඔව් ආනාපානෙන් ගියත්, පිම්බීම හැකලීමේ ගියත් එන්නේ එතෙන්. එතෙන්ට අන්න හරියි. ඒක තමයි සරණසි කිව්වේ. ඔව්. දැන් එතනදී ගතයුතු ක්‍රියාමාර්ගය මොකද්ද? නොසොල්ලා මේකට යන්න ආරණ එක. එහෙම පැහෙන්න ආරණ එකයි. මම ගියේ දැන් ආනාපානෙ කියන කරා හිතනසක් කරගන්න. ඒතකොට මම ආනාපානෙ ගියේ දැන් පිම්බීම හැකලීම පේන එක නරක කරනවා. දෙකම දැන් ඒ නම් හැලිලා. දැන් අලුත් හැවක් තියෙනවා. ඒ හැව හැලිලා දැන් තියෙන ඔක්කොම ධාතු මනසිකාර වශයෙන් භාව ලක්ෂණ පේනවා. ස්වභාව ලක්ෂණ පේනවා. මෙන්න මේක නිසිනින්දේ මේ ඥානෙම වරණ දෙන්න ඕනේ. ඔව් ඒක ඒක වඩන්න වඩන්න යන්න එපා. වඩන්න ගිය ගමන් පැටලෙනවා. මේක මෙහෙම දැන් වැඩෙනවා දැන්. ඒකට අනුග්‍රහ කරන්න ඕනේ. තවානක පැල වැඩෙනවා. ඒකට අපිට අදින්න බෑනේ කොපුඩ. අපිට තියෙන මේ හැවනම ඒ වතුරම ඒ අරසාම දෙනවා. දැන් දරු ගැබේ අම්මගේ දරු ගැබේ වැඩෙනකොට අම්මට කරන්න පුළුවන්නේ බර උස්සන්න එපා. හෙල තැන් වල ඇවිදින්න එපා. දරු ගැබේ හෙල්ලෙන්න දෙන්න එපා. හැබැයි ඉතින් කාවට බිව්වට කෙරුවට කමන්නේ ඒ වගේ ඒ දරු ගැබක් රකින්න මවක් වගේ කිරිකොයම වදින ගොයමක් රකින්න ගොවියෙක් වගේ මේකට අනුග්‍රහ කරන්න ඕනේ. එතකොට තියෙන්නේ සබ්බපාපස්සා කරනම් විතරයි. වැරදි කරන්න එපා. මේකට අවුල් වෙන්න පරිදි කරන්න එපා. මේක වැඩෙන්නේ කරදර නොකර සිටීමෙන් තමයි. අන්තයි ස්වාමීන් දැන් ඒක කිව්වා තමයි ඕ මොන මේක ආවත් ඒක කලබල කරලා හලහප්ප ගන්න යන්න එපා. ඔව්. හලහප්පනවයි කියලා කියන්නේ අපේ හිත සලනවා. හිත සැලුනොත් ඉතින් මොන දේ කරුවද එකයි කරන්න තියෙන්නේ මේ අවුල් පාස දාගන්න එපා. සබ්බපාපස කරන first do no harm. එච්චරයි අපිට තියෙන වගකීම. යෝගාවචරයක අපිට තියෙන මේ தත්ත්වයට ආවට පස්සේ දැනගන්න ඕනේ දැන් ඔන්න නිසිනින්ද පැහැෙනවා. දැන් මේකට ඕකේ තාලෙට දැන් රාකලයක් පැහැෙනවා කියන්නේ ඒක කරන් තියෙන කැලේ හැංගලා තියෙන එකයි. වහලා තියෙන්න ඕනේ. ඒක ඒක යනවා. අපිට බෑ සීනි ඇල්කොහොල් කරන්න. සීනි ඇල්කොහොල් කරන්නේ මේ ඊස්ටෝල. ඒක හරියට ටෙම්පරේචර් තියෙනවා, හරියට ඇසිඩිටි එකක් තියෙනවා, හරි ගාණක් තියෙනවා. ඒක ආවට පස්සේ තමයි පැහෙන්න පටන් ගන්නෙ. ආ ඊට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒකට එහෙම පැහෙන්න දෙන්න. ඊට පස්සේ ඉතුරු වෙන්නේ ඇල්කොහොල්. ආයේ සීනි නැහැ. ඔනේ පැහිල්ල වෙනකොට අපි මේ ඇඟිලි ගැහිල්ලෙන් තමයි වැහුම් අරලා බලනවා පැහෙනවද කියලා. ඉතින් හරි තමයි. ඒ දර්ශනසල් දෙන්නේ දෙකක් පුද්ගල දෙන්නේ ධර්මික ගෑනගෙන යන ෂොට්කට් එක යන එකයි අර රෝලා රෝලා පෙරලාගෙන යන එක නයි වගේ ඒ දෙකම වැලි දෙකම තමයි මම හොඳයි නේ මම හොඳයි නේ ඒ <laughs> සවල් දැන් ඉතින්දී මෙහෙම තියනවානේ මේ මේ ඒකත් දුරටුවක් පමණයි නේද ඔව් දැන් කියන්නේ මේ අපි සුදුසුකම් බලනවා. තාම සුදුසුකම් බලනවා. ඒ කියන්නේ හමුදාවේ දැන් ඉන්නේ මෙයා ස්පෙෂල් ටාස්ක් ෆෝස් එකකට ගන්නවද කියලා. හමුදාවේ ඩිසේබල් එක අරගෙන ඔබ මේ විශේෂ කාර්යබල සහතික හමුදාවට යන්න ඔබට සුදුසුකම් තියෙනවා එන්න කැමතිද? ඌ එනවයි කියලා කියන්නේ ඉතින් හතුර දෙන්න තේන් ටික දෙනවා දැන්. ඒ කියන්නේ ට්‍රේනින් එකට තියෙන්නේ. ට්‍රේනින් එක දෙන්නේ කැමතිද? ඔබ කැමතිද? ඔබ පඩි වැඩි. හැබැයි ට්‍රේනින් එකක් තියෙනවා. මොකද්ද? ඔබ යුද්ධ බිමට ගියාට පස්සේ හතුර දෙන්න ටික මෙහෙදි දෙනවා. දීලා කිව්වට පස්සේ අයියෝ කිව්වොත් මේ හම්බෙන්න බලෙන් සෝල්දාදුවෙක් වෙනවා. මුළු සුද්දාදුවෙක් වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මෙතෙන්ද ඇවිල්ලා එහේ චරිසුරු බෑ. ගලවනවා ගන්නවා ඉදිකට වලින් අනිනවා නියපොතින් අනිනවා මඩකොඩේ දානවා කටුකම්බල දුවනවා පිණුම් ගස්සනවා දැවට පස්සේ හිතනවා යකෝ හතුර මෙච්චර දරුණ නැහැ කියලා. හැබැයි මම පුහුණු වුණාට පස්සේ උජාතික වස්තුවක්. ඊට පස්සේ නැෂනල් නැෂනල් ලෙවල් එකට යන්නේ හවුදාව තෙබලෙක් නෙවෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ තර කට්ටිය දාලා ඔක්කොටම භාවනා කරන්න ආරිනවා. එලා තේරුම් ගත්තට පස්සේ කවුරුත් කතා කරන්නේ මොකද කියන්නේ බර ඊගා අර ඒකට හොඳ මේක තමයි රේඩියෝ එකේ ප්‍රශ්න වර්ගයක් තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ අප රුපියල් 15ක් දෙනවා දෙවෙනි ප්‍රශ්නයට තප්පරතියයි තුන් සැරේ උත්සාහ කරන්න පුළුවන් රුපියල් 30ක් දෙනවා තුන්වෙනි එක සැරේ උත්සාහ කරනකොට තප්පරයක් අත උත්සාහ දෙන්න දුන්නේ නැති වුණොත් 30ක් ගන්නවා ඔය එකක් තියෙනනේ ආන්න එක යන්නේ මේකෙදි ඉස්සරහට යනකොට කැමැති නම් ගත හැකි හැබැයි පෙරදුනොත් භාගයක් දෙන්න ඉතින් කවුරුවක්වත් ලැජ්ජයි බෑ කියන්නේ මොකද අර කරගෙන යන්න ලැජ්ජයි ඊගා ප්‍රශ්නේ කිසිම අපි උත්සාහ උදව් කරන්නේ එකවරයි උත්සාහ ගන්න බුණා තප්පරපහකට උත්තර දෙන්න ඕනේ. ඉතින් යෝගාවතර එන්න එන්න අර කලේ කඹේ අරගෙන යන මිනිහා වගේ හිල්ලෙන්නේ නැතුව ටිකිටියේ හිර වෙනවා. පළවෙනි එකේ පළවෙනි එකේදී කවුරු හරි උත්තර දීලා තෑගි දෙනවා අතටම දෙනවා. ඒ බුදුජානනාතේ ක්‍රමය එහෙම තමයි. ඒ සම්මසඥාණයෙන් එහාට ගියාට පස්සේ ආයේ පවුලට බනින්න බෑ අම්මට බනින්න බෑ ගුරු හාමුදුරට බනින්න බෑ මොකද ඊළඟට කන පරිප්පුවන්නේ තියෙන්නේ ඔව් ඔව් කැමති නෑ යන් ඒ කැමති නම් ඔයිට වැඩිය තද බල වැඩක් තියෙන. වැරදුනා කියලා අඬන්නත් එපා, හරි ගිය කියලා සතුට වෙන්නත් එපා. හැබැයි බුද්ධ පුත්‍ර වෙනවා. එන්නේ එන්නේ බුදුරජාණන්තුගේ සිවුරේ හැවනලට වැටෙනවා. එතකොටයි තියෙන්නේ බුදුහාමුදුර කියන්නේ කවුද කියලා. ඔය මෙහෙම කරගෙන ලතාවට ඉන්න පිළිමේ නෙවෙයි. ඇත්ත 16 ක විතර ශක්තිය තියෙන මොනම දෙයකටවත් පසට යන්නේ නැති කෙලෙස් මරසෙන් බිඳපු කෙනෙක් මේ කතා කරන්නේ නැතුව ඔය අපි හිතන්නේ දේ ලාලිත්‍යක් ලතාවක් ලද්දේ ලතාව තියෙන්න ඇති. නැත්නම් ඒ ඔක්කොම තීටි අර ඇතුලේ තියෙන ගැම්ම මේ බුදු බුදු බලේ බුදු ශක්තිය උන්වහන්සේගෙන මේ ආශිර්ය ගන්නilla කියන්නේ මිනිස්සු හීන කරන වැඩක්. ඔබ ආශිර්ය ගන්න ගනි. මේක අරගෙන ගන්න ගනි ඔබට පින් තියෙනවා. කරවන්න. හැබැයි ඩක්කෙට තියාගන්න සීලෙ විතර. ආයේ මොකොත් නැහැ කිටි කිටියේ තියෙන්න ඕනේ මොනම දෙයකට සැක කරන්න එපා. ඒක වැක්කිරෙන්න තියෙන්න ඕනේ. මගෙන් කෙරෙන තියෙන වැඩකම් ඉවර වෙලා තියෙන්නේ. මමත් පුළුවන් වෙලා ඒක සුද්ධ කරලා තියාගෙන ඉන්නේ. අංජලා මේවා හරියටම හදලා තිබ්බේ. උඹලගේ යොමනාට හෝ මත්තට හෝ මේක බාල්දු කරගෙන අතෙන් යන්න හිතන්නේ බා. ඒක වෙන්නේ නැහැ. ඒක කරන්න බෑ. තීත්‍ර එකට ගන්න බෑ. ලෙඩා අපිරිසුදු නම්. සුද්ධ වෙලාම ඉන්න. නිතරම ඉන්න සුද්ධේ. වෙනකොට දන්නේ නැති කෙනෙක් ළඟට ගිහලා කියනවා මට වැරදුනා හදලා දෙන්න කියලා. ඒක තියෙන නිසා නිතරම ඒ දිනචරියාව වතපිලිවෙත පිරිසුදුකම ඒවා ටික ඔක්කොම තියෙනවා. ඉතින් හරි හරි එතනින් ගියාට පස්සේ හරි හරි පුදුම මේ ජීවිතේ හරි ජොලි මගේ වචනේ කියන්නේ ජොලි කියන වචනේ හොඳ නැහැ සිංහලෙන් කියන්නේ. හරි ජොලි. ඔය කිසිම තැනක ඒ වගේ අභියෝගයක් එන්නේ නැහැ. ගිහි ජීවිතේ මොනම තැනකවත් එන්නේ නැහැ. භාවනාවක්වත් හරියන්නේ නැහැ නේද? කිසිම දෙයක්. සීලාචාර වෙන්න. සීල කියන්නේ සීලාචාර සීතල ගති. ඒ ටික නතු කරන්නේ නැහැ. ඉතින් ඒක මේ අපිට මේ ඉන්නකොට ඉතර ප්‍රශ්නයක් නැහැ. මොකද ඒක පොඩි දෙයක් නෙවෙයි. හරි වටිනවා. අසරයි සවයිනාද. මමස්තන ඥානය අවබෝධ කරගත්තට පස්සේ මේ ආපහු කෙලස් ඇති වෙනවද? විඥානෙ මැකිලා යනවා. ඒ ඥානෙ නිකන් කළු ලෑල්ලක ලියුරට හුණු වලින් ලියපු එකක් වගේ. වටිනා සමීකරණයක් ලියවිලා තින් දිග සමීකරණ කළු ලෑල්ල පුරාම ලියලා තියෙනවා. කවුරු බැංකුවේ ගිහිල්ලා වැදුනොත් එimhe මැකෙනවා. ඉතින් උද්‍යප්පේ ඥානය කියන්නේ අතර අතරක් තියනවාද අතර තමයි මේක පිරනවා කියන්නේ මේකේ පාරමිතා පිරනකොට වැක්කෙන ටික උද්‍යප්පේ වෙනවා. ඒක පාරමිතා පිළ වැක්කෙනකොට ඊගාට මග්ගමග්ග ඥාන දර්ශන ඊගාට එක එක එක එක මේ පිරිපිරි කැස්කේඩ් වෙවි කැස්කේඩ් වෙවි යනවා ඊගාමට වෙනවා උතුරනවා ඒක වැක්කෙනවා ආය වැක්කෙනවා ඒ එච්චරයි. එහෙම නැතුව මේක අනන්තරයි අකාලිකයි. මේක හරි ගියා නම් ආයෙ වෙන ටෙස්ට් එකක් කරන්න එහා පැත්තට යන්න එහා පැත්තට තල්ලු කරන හොම්බෙන්න යන්න තල්ලු කරගෙන යන්නේ. එතනින් යාර ගියාට පස්සේ ආයෙ නතර වෙන්න වටපිට බලන්න මනින්න කිරන්න වෙලාවක් දෙන්නේ නැහැ. මේ අරගෙන යන්න මේ කොකා ගස්සන්නයි සේෆ්ටි කැච් එක පන්නන්නද කියලා අහන්නේ. ඊට පස්සේ තියෙන කොකාගේ වැඩේ ආයෙ ඊට පස්සේ යන දිශාව වහන්න එයාට දෙයක් නෑ ඩෝ ගන්නකොට වැඩේ වෙලා ඉවරයි. මෙතෙන්දි ගන්නවා මෙතෙන්දි කරන්න කෙරෙන අතරමැද වෙනස. ඒ නිසා හැම පරියන්කේදී ඔතෙන් දෙනවා අපි. සාර්ථක පරියන්ගෙදී ආවට පස්සේ ඕන්න මොනවා වුණාද දන්නේ නැහැ හිතියා දන්නේ නැහැ ඊට පස්සේ ට්‍රිගර් වෙනවා කොයි වෙලාවෙ ට්‍රිගර් වෙනවද දන්නේ කොයි වෙලාවෙ වෙනවද දන්නේ නැහැ වෙච්ච ගමන් බෙඩි බෙඩි ටික පුපුරනවා පිපරට එක හිලයි තියෙන්නේ බලාපොරොත්තුෙන් ඉන්නවා ඒක තමයි එලඹ සිටිනවා කියන්නේ ඕකට තමයි එලඹ සිටි එහෙම නැත්නම් අප්‍රමාද ගතිය කියලා කියන්නේ දැන් ඉතින් මගේ පැත්තෙන් වෙලාව හරි කොයි වෙලාව හරි මේ ටෙලිග්‍රෑම් එකේයි ආපු ගමන් යන එකයි තියෙන්නේ ආයේ දිශා නැතුව කරන්න දෙයක් නැහැ නෑ අපේ මේ එළඹ සිටීම. ඉවසීමක් නෙවෙයි. එළඹ සිටීම. විමසිලිවන්ත ගතියක් තියෙනවා. ඇත්තට අපිට විමසිලිවන්ත දෙන්නකොත් නෑ. ඒකට යන්න වෙන තැනක් නෑ. අර හිලෙන් එළියට යන එක විතරමයි තියෙන්නේ. පුපුරනවා මේ පැත්තෙන්. දෝං ගන්නකොට එහා පැත්තට යන එකයි තියෙන්නේ. ඒ වගේ එතෙන්ට එනකන් මෙතනදී වෙන්නේ මෙතනදී වෙන්නේ අර ප්‍රතිපක්ක ධර්ම අයින් වෙලා පිරිසුදු කරලා තියෙන්නේ. හැබැයි අපි ඊට පස්සේ සතිය නැතුව සමාධි නැතුව පස්සට ගිහිලා කෙලෙසෙන හොඳට තේරෙනවා. ඒලා තේරෙනවා මෙන්න මේ දේ අප්‍රත්‍යයි මේ දේ ප්‍රත්‍යයි මේක සප්පයයි මේක අසප්පයයි කියලා තේරෙනවා. ඒක තමයි සත්පු මේ බහුසුත කෙනාට තියෙන ලාභේ. අනිත් එක නදන්නේ. අනිත් එක නාය ගිහිල්ලා ආය කුණුවත ගන්නවා. කුණුවත ගාලා ආය මුලක ඉඳලා ආය හොදනවා. ඒ කියන්නේ හොඳට ඇරලා තියෙන මේසයක් කෑම හරි ගස්සලා හොඳ තියෙන මේක පොඩි උන් ටිකක් ගිහිල්ලා දැම්මොත් උන් අරකත් කනවා පරිපක් කනවා පපඩමුත් කනවා චොක්ලටුත් කනවා ඇඟෙත් ගා ගන්නවා සර්වියට් ටිකෙත් ගන්න. ඉතින් එහෙමනේ හොඳ මැනර්ෆුල් කෙනෙක් ගියා නම් එයා කෝස් එක දන්නවනේ. අපි ටී සෙරමනියකට වගේ ඉතින් ඒකේ හරි සුන්දරත්වයක් තියෙනවා. පොඩි උන්ගේ සුන්දරත්වයක් තියෙනවා. හැමතැනම ගාගෙන ඉතින් පුදුරජනනාචර පොඩි උන් කනකොට දොස් කියන්නේ නැහැ. ඉතින් ඔහොම තමයි නායෙත් ගා ගන්නවා, කටෙත් ගා ගන්නවා, පරිප්පුත් ගන්නවා, පපට උනුත් කරනවා. එහෙම එකක් තමයි ආධුනිකයා කරන්නේ. හැමදේම දා ගන්නවා අර අර පිළිවෙල කෝස් එක. ඒක දන්නේ. කෝස් එක දැනගත්තට පස්සේ ඉතින් හරි තලතුණකමක් විතරයි තියෙන්නේ. හැබැයි රස බැරිල්ල නැහැ. අද බලන්න. සෞඛ්‍යයටත් හිත කර වෙන්නේ නැහැ. ඥානයක් විතරක් නෙවෙයි. ඒක තමයි ඒ ඒ සෞඛ්‍ය කියන්නේ මානසික කායික සෞඛ්‍ය. ඒ සෞඛ්‍ය කියන වචනේ අපි මේ ඇඟට දාගෙන තියෙන්නේ. හිතේ සෞඛ්‍ය කියලා කියන්නේ වැඩක් පිළිවෙලට කරන හැටි. ලොකු සංජිකෙන් තමයි මේ දේවල් එක තැනක තියාගනින්. එතකොට වැඩත් ලේසි හිතරත් පහසුයි. එතකොට අපි එක හැමදාම එක දිනචරියාව ගෙනියන එක තමයි ඒකට තියෙන ලේසි ක්‍රමය. වත කියන්නේ ඒක තමයි. යටිසිත කියන එක අපේ බෞද්ධ ක්‍රමයේ ඇත්තේ නැහැ. මේ නමුත් බෞද්ධකමට පැරලල් දානවනම් විඥානේ මට්ටම් හතරක් විතර තියෙනවා. තුනක් හතරක්. උඩම සීනවා ඉන්ද්‍රිය ප්‍රතිපද අවස්ථාව. ඒකට අනින්ද්‍රිය ප්‍රතිපද අවස්ථාව. ඒක රූප ධර්ම වලට වැඩිය නාම ධර්ම මත වැඩ කරන එකේ. ඊට පස්සේ ඒකෙත් ඒ කියන්නේ ඒ ඒ හිතේ සීල සමාධි දෙක තියෙන්න ඕන නැත්නම් අනින්ද්‍රිය ප්‍රතිපද යන්න බෑ. ඒ සීල සමාධි තයිත හිතත් මමයේ මාගේ මගේ ආත්මය කියලා පටලවා ගන්න ඉඩ තියෙනවා. එතෙන්ටත් ගිහිල්ලා ඒකත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියවම මේ විඥානේ තවත් ලෙවල් එකට වෙනවා. ඒක බුද්ධ ධර්මයේ විතරයි කතා කරන්නේ. අර ඉන්ද්‍රිය පැත්තම බැඳිච්ච මට්ටම සහ ඉන්ද්‍රියගෙන් වෙන් වෙච්ච මට්ටම සාමාන්‍යයෙන් අපිට කියකි උඩු හිත හා යටි හිත කියලා. යටි හිත ඉන්ද්‍රියගෙන් වෙන් වෙලා අපි ආනාපානෙ ගියාට ආනාපානෙ අතහැරියාට පස්සේ අපි දන්න තැනක ඉන්නවා කියා ගන්න බැරි තැනක. ඒක මම කියන අනින්ද්‍රිය ප්‍රතිපද විඥානේ ක්ලාස්ටි කරනවා කියලා. ඉතින් ඒකේ සම්මත වචනයක් නෙවෙයි. කෙසේ නමුත් ඒ වෙලාවේදී හෝල් බොඩි එක්ස්පීරියන්ස් එකක් තියෙන ඉනර් ස්පේස් එකක් තියෙන. රූප බලනවා සද්දහනවා නෙවෙයි. හැබැයි මේක අපිට හුරු නෑ. හුරු වෙලා තියෙන්නේ ඇහෙන් කනෙන් නාසෙන් දිවෙන් ක්‍රියාත්මක වෙලා. ඒක ඔක්කොට වැඩිය මධ්‍යස්ත තැනකට යන්නේ. මුළු මේ භාවයයි තේරෙන්නේ. බීන් කියන එක විතරයි තේරෙන්නේ. ඒකෙදී මේ ක්‍රියාකාරකම් නැහැ. කායික මානසික මානසික ක්‍රියාකාරම් වගේ තියෙනවා මේ ඇහැකන දිවනාසය කයේ ක්‍රියාකාරකම් නැහැ ඒක නිකන් එහෙම ගල් වෙනවා. එහෙම නිකන් මේ ඔත් මොත්ත තිබ්බා වගේ මුත්ත තිබ්බා වගේ පිළිමේ වගේ හිටිනවා. ඇතුලේ විඥානයේ පැවැත්ම තියෙනවා. නමුත් විඥානයේ ඉන්ද්‍රිය මට්ටමට කෙලෙසෙන්නේ නැහැ. ඒක හොඳ හොඳ තාවුරු තත්වයක් මේ <clears throat> සාමාන්‍ය භාවනා කරන්න නැති කෙනාට කවදාකවත් හිතා ගන්නවත් බෑ. ඒගොල්ලෝ හිතන් දන්නේම ඉන්ද්‍රිය මට්ටම පමණමයි. ඉතින් ඒක නැති වෙනකොට මෙතෙන් ගියාම පාළු වුණා තනි වුණා වගේ හිතෙනවා. නමුත් Hindu ආගම පවා තේරුම් අරගෙන හිටියා මේ යට මට්ටමක් තියෙනවා නීවරණ නැති පරිඋත්ථාන නැති මේ අනුසය තියෙනවා. ඒ හිතෝ හේ නඩත්තු වෙන වෙලාව කිසි නිකන් ෆ්‍රිජ් එකට දාපු එළවලු ටිකක් වගේ කුණු වෙන්නෙත් නෑ මොකක්වත් නෑ ඔහේ තියෙනවා වහලා තියෙන තාක්කල් ඉන්නවා එතන. ඉදිරියට ගත්තම රත් වෙච්ච ගමන් එළවලු නරක් වෙන්න කුණු වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දැන් ඉන්නේ එළවලු කුණු වෙන තැන අපි. ෆ්‍රිජ් එකෙන් එළියට අරගෙන. විජයකට දාලා තිබ්බ හැකි ඒක සාමාන්‍ය හුඟක් කරලාට යටිහිත කියලා වගේ කියන්නේ ඒක තමයි. ඊටත් යට ලේයර් එකක් තියෙනවා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්ත පරිශ්‍රණේ කිංකුසල ගවේෂීව කියලා. ඒක තමයි අනුසේ මට්ටම. ඒක සාමාන්‍ය වචන දාන්න බෑ ලැන්ග්වේජ් එකට අහු වෙන්නේ නෑ ඒක. ඒක ඉන්නේෆබල්. ඒක වචන වලට දාන්න බෑ ඒක. හොඳයි අපි පැය එකමාරක් හිටු කරගෙන යනවා විනාඩි 20ක් විතර කාලයක් අරන් තියෙනවා ධර්ම සාකච්ඡාව සඳහා. එනිසා අපි සතිವಾರය સમાપ્ત කිරීමක් වශයෙන් දිව්‍යන්න පින්දීම් ඥාතින් පින් පැමිණීම කරලා අපේ මේ දේශනා සමන සතිವಾರය સમાપ્ત කරමු කියලා මම යෝජනා කරනවා. ittavata චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ittavata චගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සම්පatti සිද්ධියා එත්තාවතා ච ගම්මේහි සම්පතම් පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං